නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති සිමී තයෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිවත්තಂತಿ අනුපරිධාවಂತಿ සේයති දං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕනේ මේ භාවනා වැඩපිළිවෙලකදී ඉන්න වෙලාවක් මේ භාවනා වැඩමුළුවේ අපේ <clears throat> පස්වෙනි දවස අද යෙදිලා තියෙන්නේ ඉතින් අපි හැමදාම මේ වෙලාවට මේ පැයට ධර්ම දේශනාවක් ඉදිරිපත් කරගන්නවා ඒ අනුව අපි මේ පස්වෙනි ධර්ම දේශනාවට එළඹිලායි තියෙන අද 18 වෙනි දවසේ. මේ ධර්ම දේශනා සඳහා අපි එකම මාතෘකාවකට ධර්ම දේශනාවලියක් ධර්ම දේශනා මාලාවක් විදිහටයි එකම මාතෘකාවක් අනුව ගොඩ කරගෙන ආවේ. මේ සඳහා ඉදිරියෙන් තියාගත්තේ සර්වචන් ආශේ විසින් දේශනා කරන්න දීච්ච මහා චත්තාරීෂක සූත්‍රය. ඒක පොතක් පෙරලා බලන කෙනෙකුට නම් සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සඳහන් වෙලා තියෙනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව විවිධ රස කොටස් විසිතුරුව විස්තරව ඉදිරිපත් කිරීමක් සරුවචනාංශය කරන්නේ. ඒකේ අවසානයේට දක්වන්නේ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධියක් පාඩපත් කර ගැනීම සඳහා සෑහෙන දුරකට භාවනා කරපු කෙනෙකුට ඊතුරු අවශ්‍ය මාර්ගෝපකරණ විස්තර විභාගය ඒකේ තියෙනවා. ඉතින් ඒ අවසානයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම හිතන කවුරුත් වගේ දාන ප්‍රසිද්ධ කාරණාව. ඉතින් අවසානයේ දක්වන්නේ සම්මා සමාධියට පූර්වංගම වශයෙන් තියෙන සම්මා දිට්ඨිය හැම තැනකදී මේකෙදී ਸਰවචනාංශේ හුවා දක්වලා තියෙනවා. ඉස්මතු කරලා පෙන්නලා තියෙනවා. ඒ සම්මාදිට්ඨිය පූර්වංගම කරගෙන තමයි යහ දැක්මක් පූර්වංගන කරගෙන තමයි ඊතුරු කාරණා අංග සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ විදිහට ඒ තමන්ගේ දෘෂ්ටිය පෙර දැක්ම එන්නේ එන්නේ එන්නේ සුද්ධ කිරීම අපි ශාසනයේ සඳහන් කරන්නේ දිට්ඨිජ්ජු කම්ම කියලා. වංක චපල මාර්ගයේ ඉඳලා අපි දෘෂ්ටි ඍජු කරගැනීමේ වැඩපිළිවෙලක් තමයි මේ බණ ඇහිීමෙන් ශීල සමාදානයේ ධර්ම සාකච්ඡා කිරීමේ සමත භාවනාව යුතස්සන භාවනාවෙන් කරන්නේ. ඉතින් මේ දෘෂ්ටිය ඍජු වෙච්ච තරමට ඒ කෙනාගේ සංකල්පනා සිතුම් පැතුම් ඍජු වෙන්න පටන් ගන්නවා. යම් ආකාරයකට දෘෂ්ටි අඩුපාඩුකම් තියෙනවනම් චපල ගති තියෙනවනම් වංචනික ගති තියෙනවනම් ඒ තරමටම ඒ කෙනාගේ සිතුම් පැතුම් යහ කල්පනා යහ පැත්තට වැඩිය අයහපත් පැත්තට වැටෙන දෙයක් තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුගේ ගැඹුරින් වෙනසක් අතුලාන්තයේ වෙනසක් වෙන්න නම් ඒ අර මුලක ඉඳලා කාරණා පෙළ ගැහිගෙන එන්න ඕනේ. ඒක නරකට යන්නේත් ඒ වගේමයි හොඳට යන්නේත් ඒ වගේමයි. ඉතින් ඒ නිසා ඒක බන දන්නා වූ ඒ ගැන වග වෙන්නා වූ ඒ ගැන සංවේගය පහල කර ගන්නා වූ යෝගාවචරය නිතරම ඒ දෘෂ්ටි ඍජු කර ගැනීම සඳහා අනිතරම උත්සාහ කරනවා. අනිකුත් දේවල් අතරම හෝ නැත්නම් ශීර්ෂියක්ම කාලය යොදලා දෘෂ්ටි ඍජු ගැනීම කටයුතු කරනකොට ඒකෙන් ලැබෙන පිටිවහල අනුග්‍රහය අනුවේ ඒ සම්මා සංකල්ප මන සංකල්පනා එන්න පටන් ගන්නවා. ඉතින් පසුගිය දවස් හතරේ කරපේවායිදී අපි මතක් කරගත්ත අයහපත් කල්පනා අයහපත් සිතුම් පැතුම් වලට ਸਰුවචනාංශේ කාටත් තේරෙන ලෞකික පැත්තෙන් කියන්නේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා කියන. මේකේ ඉඳුරම් පිනවීමට ඇති ආශාව, අනුන්ට හිංස කිරීමේ ආශාව, අනුන්ට ද්වේෂ කිරීමේ ආශාව. එහෙම නැත්නම් ද්වේෂ කිරීමේ හිතිවිලි. ඉතින් මේක ලෝකෙ පිළිලා තියෙනවා. එකිනෙකා පරයා කාම ආශාවල් ඉදීමේ ආශාවක් ඒක පවුලේ සහෝදරයන් අතර පවා තියෙනවා. ඒක සමිතියේ තියෙන කරටේ තියෙන හැම තැනම ඉස්මතු වීමේ ආශාවක් තියෙනවා කාමී සන්තරපණේ පැත්තෙන්. ඒගොම විහිංසාව ගත්තාම එකම පවුලේ පවා දැන්ට තියෙන බටහිර පැතිවල තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ද්වේෂය සහ විහිංසාවේදී දරුවෝ දෙමාපියන්ට වෛර කරන එක. ඒක දැන් ප්‍රසිද්ධව කාරණාවක්. ඒ වගේම ශිෂ්‍යෝ ගුරුවරුන්ට වෛර කරන එක, ඒ වගේම ලෙඩු දොස්තරලට වෛර කරන එක, ඒ වගේම රට්ටු රජුරවන්ට වෛර කරන එක. ඒවා ප්‍රසිද්ධ පිළිකා. දිගින් දිගටම වැඩෙනවා. ඉතින් ඒ දීමාපිය කොච්චර දඟලුවත්, ගුරුවරු කොච්චර දඟලුවත්, දොස්තරලා කොච්චර දඟලුවත්, රාජවරු කොච්චර දඟලුවත්, ඒ හැම ප්‍රයත්නයකම වෙන්නේ මේ විහිංසාව සහ ඒ ද්වේෂය අතු ඉති ලියලා වැඩෙනවා. ඉතින් නිසා යන්නේ මේ දිගින් දිගටම අසහනයකට, ඊගම තද <clears throat> මානසික ආතතියකට. ඉතින් ඒකට හේතුව මොකද මේ සංකල්පනාවන්ගේ ඇති වෙන ආයාපත් తত্ত্বය. ඉතින් මේකට අත තියන්නත් දීසි නෑ කෙනෙකුට. ඒ මොකද ඒ තරම්ම විශ්වව්‍යාපී විදිහට ජන විඥානයේ පුරාවට පැතිරලා තියෙනවා. මොකද සරුවචනාංශයේ මේ නරක සංකල්පනා මේ විදිහට පෙන්වන්නේ මේ තියෙන කුණු කන්දලේ තවත් අවුස්සලා ඒකට මිනිස්සුන්ට බරක් දෙන්න නෙවෙයි මේ හරහා යහ කල්පනාවල් වලට කොටපාද ගන්නයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ අයහපත් කල්පනා අයහපත් සිතුම් පැතුම් තේරුම් ගැනීමෙන් මේ ලෝකයේ තියෙන සංවේගය සංසාර සංවේගය හොඳට ඉස්මතු කර ගන්න පුළුවන් ඒක සංවේගය අත්‍යන්තයෙන් කිට් වෙනවා සමීප වෙනවා ශ්‍රද්ධාව ඇති වෙනවා ශ්‍රද්ධාව ඇති වෙන ආසන කාරණාව සංවේගය එතකොට තමන්ට මේ දුෂ්කර නමුත් යහ කල්පනා සම්මා සංකප්ප ඇති කර ගැනීමේ ගැම්ම ජවේ වීරිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර අයහපත් සංකල්පනා පෙන්නලා යහපත් සංකල්පනා පෙන්නකොට සම්මා සංකප්ප, නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්පය කියලා මේ කාමයන්ගෙන් වෙන්වීම නැත්නම් අපි ගෙදර දොරේ ගමේ තොටේ භාෂාවෙන් කියනවා ගීගෙන් නික්මීම කියලා කියනවා. ඒක පොතේ බාධාවෙන් කරනවා කාමයන්ගෙන් වෙන් වීම. ඊගාවට අවිහිංසා සංකල්පය කියලා කියන්නේ කරුණාවට. අවියාපාද සංකල්පය කියලා කියන්නේ මෛත්‍රියට. මේකේ නිසා යම් කිසි කෙනෙක් ඒ වගේ දැඩි සුඛපභෝගීත්වයට, දැඩි පාරිභෝගිකත්වයට, දැඩි දිජුකම වෙනුවට ප්‍රයෝජනීය සලකලා මූලික අවශ්‍යතාවයන් පරිභෝග කරන ගමන් හැකිතාක් තුරට දුකටපත් වී සිටින සත්වයන්ට දුක්ඛිත සත්වයන්ට ඒ දුකින් ගලවා ගැනීමට අනුකම්පාවත් අන්සතුන් සියලු සත්වයන් කෙරෙහි පතලමහා මෛත්‍රියත් වඩනවා නම් ඒ පුද්ගලයාට යහ කල්පනා කියලා කියනවා. එහෙම නැත්නම් සම්මා සංකප්ප කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ සම්මා සංකප්ප පිළිබඳව මේ ලෞකික පැත්තේ තේරුම් ගන්න පුළුවන් විදිහට නිකම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවීංසා සංකප්ප විස්තර කරලා ඒක ගොඩාක් කල් සිද්ධි වුණාට පස්සේ ගොඩක් කල් ඒක ඇබ්බැහි වුණාට පස්සේ ගොඩක් කල් ඒක වශී කරගත්තට පස්සේ ඒ පුද්ගලයාගේ චිත්තසංතානයේම මේ නරක වැඩවලින් අයින් වෙලා හොඳ වැඩවලට යන්න හිතේමත් යම් යම් වෙනස්කම් ඇති වෙනවා. ඒවයි වෙන්වීම තමංගේ පෞරුෂත්වයේ වෙන්න පටන් ගන්නවා. ඒවයි වෙන්වීමට විනෝදාංශයක් ඇති කර ගන්නවා. ඒව වෙන්වීමෙන් ලොකු සතුටක් ඇති වෙන ලෝකයේ සම්පූර්ණ කාමයෙන් සතුටු වෙද්දී, හිංසාවෙන් සතුටු වෙද්දී, ද්වේෂයෙන් සතුටු වෙද්දී විෂම ලෝකයේ සමහිත පවත්තනවා. එයින් වෙන්වීම මගේ පෞරුෂත්වය මම මේක තමයි මේ කරන්න කියලා ඇතුලෙන් විරමන විරති චෛතසික ඇති කරගන්න. ඉතින් මේ විරමන විරති චෛතසික ඇති කර ගැනීම සඳහා පොට බාධා ගන්නයි දරුවචනාංශේ මිච්ඡා සංකල්පවල තියෙන ආදීනව කොටස පෙන්නන. ඉතින් ඒ සඳහා නරක පැත්තේ ඉඳලා යහ කල්පනාවකට යහ සිතුම් පැතුම් ඇති කිරීමට බලපාන ඉස්සර පස්සර යන ධර්ම ආශන කාරණා එම් නැත්නම් අනුග්‍රහ කරන දේවල් වශයෙන් ਸਰවත්‍ංශේ සම්මා දිට්ඨියත් සම්මා වායාමය සම්මා සතියත් මේව සමාහට පරිභාෂ ශබ්දකෝෂේ තියෙන වචන නෙවෙයි ඒ නිසා යහපත් දැක්මක් යහපත් පෙරදක්මක් එම යහපත් වෑයමක් ඒ වගේම යහපත් එලඹ සිටි 100ක්. නැත්නම් යහපත් අප්‍රමාදයක් අවශ්‍ය කරනවා. ඉතින් අපි ගොඩක් මේ චෛතසික තුنين මේවත් ඔක්කොම චෛතසික හිතක පහළ වෙන චෛතසික කාගවත් ළඟ නැත්තේ නේ. නමුත් මේවා අන්ධකාර වෙලා මුළු ගැන්හිලා කොන් වෙලා තියෙන්නේ මේ ලෝභයට ඉස්මතු වෙන්න දීපු නිසා. ද්වේෂයට ඉස්මතු වෙන්න දීපු නිසා. මෝහයට ඉස්මතු වෙන්න දීපු නිසා. එතකොට අර හොඳ චෛතසික ඔක්කොම මේ චන්ද්‍රග්‍රහණයකට අහුවෙච්ච චන්ද්‍රයා වගේ රාහුගත වෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්වයක තියෙද්දි මේවා ඉස්මතු කළ නැවතත් ඒවට අවශ්‍ය ආසන දීලා අවශ්‍ය නිලතල දීලා ඒ කට්ටියට කාර්යභාරය පැවරීමේ කටයුත්තක තමයි මේ යෝගාවචරය යෙදෙන්නේ. එතනදී පුද්ගලයෙක් වශයෙන් මම හරීම උනන්දුවෙන් එහෙම නැත්නම් උද්‍යෝගයෙන් සාකච්ඡා කරන වගේ යෙදෙන චෛසික වශයෙන් පෙන්වන මේ සතිය කියන එක තමයි. අප්‍රමාදේ කියන එක තමයි. ඒක මේ මගේ පුද්ගලික මතයක් කාට හරි ඇඟි ගන්න කියන කාර් නෙමෙයි සරුවත් යනසේ සතිපට්ඨාන සූත්‍රයෙන් කියාපු එකමයි. සරුවත් යනසේ අවසාන වචනය අවසාන බුද්ධ වචනේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත වය ධම්මා සංකාර. මේ අප්‍රමාද පදේ තමයි අවුරුදු 45ක කරපු වැඩ සමාලෝචනය කෙරුවේ. ඒක හරියට මී යන තාත්තා කෙනෙක් දරුවන්ට කතා කරලා මෙන්න බුදලේ මේක පරිස්සමෙන් පාවිච්චි කරපල්ලා කියන වගේ භික්ෂුන් වහන්සේලා අමතලා කිව්වේ අප්‍රමාදේ පරිසම් කරන්න කියලා. අප්‍රමාද වෙන්නේ කියලා. ඉතින් මේ අප්‍රමාද චෛතසිකය ගැන ඊ අපි කතා කරනකොට මේ චෛතසිකය මේ සතිය අප්‍රමාදය ප්‍රමාද වීමෙන් වැළකීම මේකේ භාවනා වැඩමුළුවට ආවට පස්සේ අපි ඉඳගෙන පරියන්ක වශයෙන් භාවනා ශාලාවක ඇතුළත එනතන් ගාකුලට වාඩි වෙලා කරන එක ක්‍රමයක් තියෙනවා. ඊගාට තියෙනවා තවත් ක්‍රමයක් මේ සතිය දිනු කරන්න සක්මන් මළුවකට ගිහිල්ලා සක්මන් කරන ගමන් හැකිතාක් දුරට මේ සතිය දිනු කරන්න. මේ කාරණා රාජකාරී දෙකෙන් පස්සේ එදිනෙදා වැඩ කරනකොට යනකොට එනකොට කනකොට බොනකොට හැකිතාක් දුරට සතියෙන් ගත කිරීමෙන් තුන්වෙනි ක්‍රමයේ වශයෙන් මුත් මේ සතිය දිනු කරනවා. දැන් මෙතන ඉන්න උග දෙනෙක් කාර්යබහුල ජීවිත ගත කරන වගකීම් භාර සහිත අමුදරුවන් රකින්න, ගෙවල් දොරවල් රකින්න පිරිස්. ඉතින් භාවනා වැඩමුළුවේ ඉන්න පිරිසට නම් ඔන්න පහුගිය දවස් ටිකේ හෙට අනිද්දා වෙනකන් මේ අරණ්‍යක தত্ত্বය භාවනා මධ්‍යස්ථාන தත්ත්වයේ විශේෂ අවස්ථාවක්. නමුත් ඒක ගියාට පස්සේ ආයෙත් පැටෙන්නේ අර ගොඩාක් රාජකාරී සහිත වගකීම් භාර තැනකදී. ඉතින් එතනදී අර වගේ ඉඳගෙන ඉන්න හම්බ වෙන එකක් නැහැ. හම්බුනනම් මෙච්චර හම්බ වෙන්නේ නැහැ. ඒවල සක්මන් කරන්නේත් නැහැ. මේ වගේ ඉඩපාඩුත් නැහැ. ඉතින් අර ඉදිනදා වැඩ කරනකොට අවශ්‍ය මිහිදි පුරුදුගත සතිය තමයි gedara ගෙනියන්නේ ඉඳ හම්බෙන්නේ. ඉතින් ඒකෙදි මේ සතිය එදින්දා වැඩ කරනකොට වැඩිම සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා කරනවා නම් යෝගාවචරයට අවශ්‍ය වෙනවා යම් වෙලාවක මේ සතිය පිහිටවන්න ඕන නම් එදිනදා වැඩවල ඒකට පිහිටෙවිට නුසුදුසු අවස්ථාවල් මඟ අරවන්න. සතිය වඩන යෝගාවචරයට නුසුදුසු අවස්ථාවල් තමයි සමාජශීලී සභාශීලී අවස්ථාව. දින තුන් දෙක කරේ මේ ඉනකොට අපේ අවධානය පුදුම අමාරුයි හිත කයට ගන්න. ඒ නිසා අපි සතිය වඩනවන සතිය වඩන්නේ තනියම තමන්ගේ වැඩක් කරගෙන ඉන්න වෙලාවක. ඒකටත් මේ වෙලාවට ඉස්සෙල්ලා මේක කරන්න ඕන කියලා දැඩිව අවශ්‍යතාවල් නැති වෙලාවක ඒක තීරුම් අරගෙන අදිෂ්ඨාන කරන්න කියනවා මම මේ වැඩේ පොඩ්ඩක් නැවතිල්ල කරනවා කියලා. වෙනදා වේගෙන් තරම් දුවන්නේ නැතුව පොඩ්ඩක් නැවතිල්ලෙන් කරනවා. නැවතිල්ලෙන් කරන ගමන් මේ වැඩේට මම මේ වැඩේ පළ ප්‍රයෝජනට වඩා මේ වැඩේ මට සතියෙන් කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි අදිෂ්ඨාන කරන එකෙන් සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ වැඩේ නැවතිල්ල කරන අතරේ මේ වැඩෙන් මේ වැඩේ කරනකොට තමන්ගෙන් යම් සද්දයක් නිකුත් වෙනවා නම් ඒ සද්දෙට පුළුවන් තරම් අහුම්කම් දෙන්න කියලා. නැවතිල්ලේ සතියෙන් එතකොට නිස්සද්දව කියන එකෙන් අදහස් කරන තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවා. එතකොට තියෙනවා අපි කොච්චර සටපට සද්ද නිකුත් කරනවද කියලා අනවශ්‍ය විදියට මේ පරිසරයේදී සතියෙන් ඉන්නකොට දිනනකොට එහෙම ඊට මෙටේ බුද්ධිලා නිස්සද්ද බුද්ධිලේ පාඩපත් වෙනවා. ඉතින් ඒකම ක්‍රමිකව සක්මන් කරනකොට සිදු වෙනවා. මේීට නැවතිල්ල සක්මන් කරන ගමන් හැකි තාක් සතිමත් වෙයි. පරියන්කේ ඉන්නකොටත් හොඳට වාඩි වෙලා ශබ්දයක් තියා චේතනාවක්වත් නිකුත් කරන්නේ නැතුව ඒ ශරීරය තුල සිදුවෙන දේවල් බලන්න. ඉතින් ඒක අපි වචනේදී මේක මෙහෙම ලේසි වුණාට කරන්න පෙළඹෙන පිරිසක් හෝ කරලා කොට පාද ගන්න පිරිස හෝ ඉතාමත්ම අල්පයි. ඒ නිසා ඒ අල්ප වෙන්නේ හේතුව මේ ප්‍රවිෂ්ටි අමාරු නිසා. ඉතින් ඒ නිසා අපිට ඒ බරපතල වගේ අමාරු දේවල් මරණ මොහොතදී කරන්න බැරි නිසා, ලෙඩ වුණාට පස්සේ බැරි නිසා, වයසට ගියාම බැරි නිසා මේ වගේ ආයතන වලින් නිතරම ආරාධනා කරනවා පුළුවන් තරම් තරුණ වයසේදී භාත්‍රය යවුවනේදී ජීවිතේ ප්‍රථම යාමේදී මේක ටික ටික ටික පුරුදු කරන්නේ පුරුදු කළොත් පොට බාධා ගත්තොත් මේ වගේ තැනකට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා හෝ අර විදිහට කරගෙන කරගෙන යන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට ආරම්භයේදී නිකන් සුද්ධ කළගත්ත තුවාලයක් වගේ පණමුකේ පාදා ගත්තා වගේ හරිම වෙහෙසයි. මේ ගල්පස් රාජකාරී කෙරුවට වැඩිය ඇඟට දෙන්න පටන් ගන්නවා. එපා වෙනවා. ඒ නිසා ඒක මේ නිකම් සාමාන්‍යයෙන් කියන වචනෙන් කියනවා අපි මේ දුක නැති කරන්න කියලා පටන් අරගත්තට භාවනා කරන්න ගියාම නැති දුකක් ඇති කරගත්තා කියලා හිතෙනවා. ඉතින් ඒකට මේ මනුස්සයා දුම්මුසු වෙනවා, මුසුප්පු වෙනවා. මේ මොකක්ද මම මේ කරගත්තේ කියලා. ඉතින් දවස් 3-4ක් යනකොට තමයි යන්තම් ඉසෝසා ගැනීමේ ශක්තියක් හම්බ වෙන්නේ. ඉතින් ඒකට වෙන ක්‍රමයක් නැහැ. ඔච්චරමයි ක්‍රමය. ඒ ඒ ඒ දුක හරහා යන්න ඕන. අන්නේම ගිහිල් වල යම් වෙලාවක ඊයේ ධර්මදේශන අවසාන කොටස අපි සාකච්ඡා කළා වගේ කෙනෙකුට පුළුවන් වුණොත් හුස්ම ගන්න වෙලාවේදී හුස්ම හෙලන වෙලාවේදී මේ ගන්නවා මේ හෙලනවා කියලා ආශ්වාස ප්‍රශ්වාසයට හිත තියාගෙන ඉන්න නැත්නම් අපි කියන විදිහට මුණට මුණ දාලා ඉන්න ඒ ලොකු ජයග්‍රහණය. ඒක ලොකු පාර එළිවීමක් පෙරමග සකස් වීම. ඉතින් එතකොට මේ යෝගාවචර දිගින් දිගටම ඒ ආස්වාස් ප්‍රසවාසික නිදර්ශනේ ගත්තොත් එන හුස්මක් පාස යන හුස්මක් පාස සතියෙන් ගත කරනවා. සමහරකට මේක හරියන්නේම නැහැ. සමහරකට එimhe ආස්වාස් ප්‍රසවාසයේ කියන හුස්ම රැල්ල දැට වැටෙන්නේම නැහැ. ඉතින් එහෙම කෙනාට පුළුවන් නිකන් තමන් සක්මන් කරලා ඉල වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වට මෛත්‍රී කරගෙන ඉන්න. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා මට මෙතන සුවපත් වේව මම මෙතන සුවපත් වේව නැත්නම් සුවසේ වාසය කරමි කියන අදහස. නැත්නම් Tamanne ඇඟට මෛත්‍රී කරනවා. මේකත් ලොකු පෙරලියක්. මොකද අපි කවදාකවත් එහෙම කරන්නේ නැහැ සාමාන්‍ය ජීවිතේ. ඉතින් ඒ නිසා ඒකෙන් හෝ ඊට පස්සේ එහෙම කරනකොට ස්වභාවයෙන්ම තියෙන ආසස් ප්‍රසවාසය හෝ ඉදිරියට ගියාට පස්සේ මේ අතනින් මෙතනින් තැන් තැන් වලින් මේ ආස්වාද ප්‍රසවාස අල්ලගෙන යනකොට යම් වෙලාවක ඒක මුණට මුණ දාලා ඉන්න පුළුවන් වෙලාවක් ආවොත් ඒත් යෝගාචර වෙන ඉඳපු ගමන් සද්දයක් ඇවිල්ලා කැඩලා යනවා අර ලස්සනට ගොඩනගාගෙන ආපු වීදුරු මාලිගාවට කවුරු හරි ගලක් ගැහුවා. ආය වේද සද්ද නිසා, වේදනාව නිසා, හිතුවිලි නිසා කැඩෙන. ඉතින් කැඩෙන හැම වෙලාවෙම හිත කැඩෙන. මේක කොච්චර ගොඩනගන්න ගියත් වැටෙනවනේ කියනවා. නමුත් මේක නැවත නැවතත් නැවත නැවතත් කිරීමේ කෘත්‍යද භාවනාව කියලා කියනවා. ඉස්සල්ලාම ආනාපානෙට බොහොම පුරුදු දාලා ඇසුරු කරන අවස්ථාව පළවෙනිම ආකල්ප වගේ කියනවා ආශේවණේ කියලා. ඇසුරු කරන අවස්ථාව ආශේවති. ආශේවණේ හම්බුණා නම් එනයි කියන්නේ Tamanට පෙර භාවනා කරලා තිනවා. දැන් ඉතින් ඒ ඒ පරණ නිමිත්ත මතුවෙලා. ඊට පස්සේ ආශේවණේ කළා වූ ඇසුරු කළා වූ ඒ ආනාපානේ හෝ පිම්බි මැකිලිම හෝ සක්මණේදී වම දකුණු වශයෙන් හෝ ඒකම නැවත නැවත හිත යොදවමින් මෙහෙවීමට කියනවා භාවේති කියලා. බහුලීකරණය කිරීම. නැවත නැවත ඒ කිරීම. ඊට පස්සේ පොට පෑදෙන්න පටන් ගන්නවා. ක්‍රමසා විදි පෑදෙන්න පටන් ගන්නවා. මේක තමයි මම කරන්න ඕනේ. මේ වෙලාවට කෙදුවොත් හොඳයි. මේ ඉරියව්වේ හිටියොත් හොඳයි. මේ කෑම හොඳයි. මේ යාළුවා හොඳයි. මේ බණ ඇහුවොත් හොඳයි කියලා ඒ සප්පාය කරනු ටික ටික ටික ටික අහම්බෙන් වගේ ඇවිල්ලා ගොඩ ගැහෙන්න පටන් ගන්න. ඊට පස්සේ යා ජීවන රටාව වෙනස් කරලා ජීවිතයේ කාලසටහන මේක ඇතුල් කරලා බහුලීගත කරන්න පටන් ඒ ශිල්පය විශේෂඥ වෙන්න පටන් ගන්නවා. ආශේවිති භාවේති බහුලීකරොත් අන්නෙම කරගෙන කරගෙන යනකොට මේ ආනාපානයේ ඇත්තික වහගෙන භාවනා ශාලාවක විතරක් නෙවෙයි ඒහා සමාන සතියක් සක්මන් කරදී ඇස් දෙක අරගෙන ක්‍රියාත්මක වෙද්දී චේතනාපූර්වක යද්දී ගන්න පුළුවන් බව ඒ යෝගාවචරයේ අත්දකින. ඒක කියන්නේ සාමාන්‍ය ඉස්ලාම කෘෂි කර්ම විශේෂයි අලුත් දෙමුම් වර්ගයක් කරනකොට ඒක පරිශනාකාර ඇතුලේ සියලු පහසුකම් දීලා ඒ දෙමුම් බීජය පැල කරලා අස්වැනි බලපුවාම බොහෝමත්ම තද අස්වැන්නක් හම්බ වෙනවා. ගොඩක් ප්‍රතිඵල තියෙනවා. නමුත් මේක කරන්න බැරි නිසා ඒ පරිශනාකාරයේ ශේස්ත්‍රයේ වවනවා ඊට පස්සේ භෝගේ. අච්චරම උපරිම පහසුකම් දෙන්න බෑ. නමුත් හොඳට පොහොර දීලා හොඳට මිනිස්සු දාලා සම්පාදනය කරලා බලලා එතකොට අච්චරම අස්සන්න ඉන්නේ නෑ. නමුත් ධෛර්ය වෙන විදිහ අස්සන්නක් ලැබෙනවා. ඊට පස්සේ දැන් පරිශනාකාරය ඇතුළේ පොහොර දාලා මිනිස්සු දාලා කෙරුවට ගොයිය ළඟට යනකොට මෙච්චර සාර්ථක වෙන්නේ නැති නිසා දක්ෂ ගොවිය දෙතුන් හතර දිනේ තෝරන්න කියනවා මෙන්න අලුත් බීජයක් හම්බෙලා තියෙනවා අලුත් දෙමු වර්ගයක් වෙලා තියෙනවා උත්සාහ කරලා බලන්න කැමතියි කියලා. ඊටසේ දක්ෂ ගොවිය යටතේ බලනකොට අර පරිශනාකාර தත්ත්ව ගන්නත් බෑ. ඊටදී අසන අඩු ඊට පස්සේ තමයි ඒ ගොවියන්ගේ ක්‍රියාකාරකම් දක්ෂකම් තමයි සාමාන්‍ය ගොවියට අඳුලා දෙන නිසා පරිශනාකාරේ ඉඳලා ශේෂ්ත්‍රයට යනකොට ශේෂ්ත්‍රයේ ඉඳලා සාමාන්‍ය දක්ෂ ගොවියට යනකොටත් ගොවියගෙන් ඉඳලා සාමාන්‍ය ගොවියට යනකොටත් හැම වෙලාවෙදීම අර උප්පරීම අසන්න ලැබෙන්නේ. ඒ වගේ තමයි පරිශනාකාර භාවනාවක් වගේ තමයි මේ පරයන්ක භාවනාව ශාලාවක් ඇතුළේ අද්දක වහගෙන කරනකොට. එතනදී හම්බෙන තරම් හොඳ සතියක් සක්මණේදී හම්බ වෙන්නේ අඩුයි. නමුත් යම් යම් බාධක තීදි කරගන්න පුළුවන් බව තේරෙනවා. ඊට පස්සේ ඒ සක්මණේදී ඇති කරගත්ත සතිය කනකොට බොනකොට යනකොට එනකොට පවත්වන්න පුළුවන්ද කියනකොට අච්චරවත් කරන්න බෑ. නමුත් උත්සාහ කළොත් ප්‍රතිඵල තියෙන බව තේරෙනවා. එච්චරවත් හම්බෙන ගෙදර ගියා. ඊටත් වැඩිය මේක අඩු වෙනවා. නමුත් ආවට වැඩි යනකොට විශ්වාසයක් ඇති වෙනවා යම් යම් දේවල් වලදී කරන්න පුළුවන්. අන්න එහෙම කරලා මේ ටික ටික බාධා වැඩි කරමින් වැඩි කරමින් වැඩි කරමින් මේ සතිය දී යටින් ගින්දර ගෙනියන්නා වාගේ. තනිකම්බේ ඇවිදින්න පුරුදු වෙන්නා වාගේ යෝගාචරය භාවනා කරගෙන කරගෙන යනකොට ඒ පොඩි පොඩි බාධාවක් ආවට හිත සැලෙන ගති හිත පශ්චාත්තාප වෙන ගති නැතුව මම මේක ජය ගන්න ඕනේ. මම මේක ප්‍රතිශක්තිය වඩා ගන්න ඕනේ. මම නොසලින මනසක් ඇති කර ගන්න ඕනේ කියලා ඒ චෝදනා නතර කරලා කරගෙන කරන යනට ටික ටික ටික ටික ටික මේ පුද්ගලයාට මේ ලද අවස්ථාවේ උපරිම ප්‍රයෝජන ගන්න අදහසින් මේ සතිය වැඩිම තමන්ගේ ජීවන රටාවට රිංගව ගන්න පුළුවන්. එතකොට විචිත්‍ර වශයෙන් යෝගාවචරයට තේරෙනවා මට අසවල් පුද්ගලත් එක්ක කතා කරනකොට සතිය නැති වෙනවා. අසවල් කෑම ගත්තොත් නැති වෙනවා. අසවල් ඉරියාවේ නැති ඉරියව්වේ නැති වෙනවා. අසවල් වෙලාවට නැති වෙනවා. කියලා අර සතිය දිහාවෙන් සතියේ දෘෂ්ටි කෝණේ ලෝකේ දිහා ජීවිතේ දිහා බලනකොට තමන් අසත්‍යමත් වෙන වෙලාවල් අසත්‍යමත් වෙන සිද්ධි පේන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා මේවා කල්යාණ මිත්‍රෝ පෙන්ලා දෙන්නේ. එහෙම නැත්නම් Taman අමාරුවක වැටිලා ගුටි කාලා බැනුම් අහලා තමයි තේරුම් ගන්නේ. පහුවෙනකොට පහුවෙනකොට Tamanටම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොටත් යෝගාවචරය පශ්චාත්තාප වෙනවා මට මේ වෙලාවේ සතිය තිබුණා හොඳයි මේ වෙලාව තියෙන්නේ හොඳ නෑ කියලා සැලෙන්න පටන් අර ගන්නවා. නමුත් භාවනා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට සර්වචනාංශේ ඒ කෙනාට උගන්න මේ සතිය තියෙන වෙලාවේ තියෙන බව දැනගන්නකොට සතුටු වෙන්නත් නැති වෙලාවේ නැති බව දැනගන්නකොට කනගාටු වෙන්නත් එපා. සතිය තියෙන වෙලාවේ තියෙන බව දැනගන්නට වැඩි ගැඹුරක් තියෙන්න ඕන නැති වෙලාවේ නැති බව දැනගන්න. නිසා එක්ක මේ දෙකම සමානව කරලා බලන්න නැත්නම් මේකෙදි සැලෙන මනස නොසැලෙන මනසක් වාටපත් කරගන්න නැති වෙන්නේ හේතු ඇතුවයි හේතුඵල ධර්මයකටයි ඇති වෙන්නේ හේතුඵල ධර්මයකටයි ඒක මගේ එකක්වත් මමවත් මගේ ආත්මවත් කරගන්න නැතුව ඒ හේතුඵල ධර්ම වශයෙන් කියලා යම් දවසක මේ සතිය ඇති වුණත් නැති වුණත් යම් නොසැලෙන මනසක් ඇති කරගත්තොත් ඒ ගුණය ඒ ඇති කරගන්න දක්ෂතාවය ඒකට කියන්නේ එහෙව්කම කියලා ඒ తాදී ගුණය ලෞකික විෂයන් වල කවදාකවත් උගන්වන්නේ ඉතිහාසවත් භූගෝලයවත් ලෝකේ තියෙන කිසිම ශිල්පිකු ගන්නන්නේ. ඒකේ තියෙන ඒ කාන්ත ජයක් ලබන ක්‍රමය. සරුවත්යන්සේ ගෙනියලා ගෙනියලා ගෙනියලා ගෙනියලා ජයක් ලැබුණත් පරාජයක් ලැබුණත් හේතුඵල ධර්ම අනුව සිද්ධ වෙන්නේ කියලා හදනකොට ඒ පුද්ගලයා ජීවිතයේ දිහාවට ලෝකයේ දිහාවට සංසාරයේ දිහාවට හැම දෙයක් කෙරෙහිම දක්වන ආකල්පවල පැහැදිලි වෙනසක් ඇති කරනවා. ඉස්සර වගේ කිපෙන ඉස්සර වගේ හොස්ස ළඟින් මැස යන ගතිය තියෙනකොට ඒ ඔක්කොම මටවත් මගේවත් මගේ ආත්මෙවත් නෙවෙයි හේතු බල ධර්ම කොටසක් කියලා දැක්කට පස්සේ මනසට වෙන හැම අමලියකදීම හැම කරදරයකදීම හැම පසුබෑමකදීම හැම පරාජයකදීම තේරෙනවා හරියන වෙලාවට වැඩි බරපතල විදිහට ධර්ම අවබෝධයක් ලැබෙනවා. හරියන වෙලාවට හම්බෙන සතිය, හරියන වෙලාවට හම්බෙන ධර්ම ඕජාව නොලැබෙනව නෙවෙයි බොහෝම නොගැඹුරුයි. වරදින වෙලාවක පරදින වෙලාවක පශ්චාත්තාප වෙච්ච වෙලාවක සත්‍ය පාතන්න පුළුවන් නම් ඊ타මත්ම ගැඹුරේ ඊ타මත්ම සෞහෘදව උත්සන්නව ආසන්නව තේරෙන පටන් ගන්නවා මේ විදිහට තමයි මේ සංකල්පයවල ලෝකයේ කෙරෙහි සංසාරයේ කෙරෙහි තමන් කෙරෙහි ජය පරාජය කෙරෙහි මේ සංකල්පවල වෙනස් වීම අර කොච්චර කාම සංකල්ප සහිත පුද්ගලයෙක් වුණත් මෙතෙන්ට යනකොට ඒ පුද්ගලයාට තේනවා පුළුවන් තරම් මේ බැඳීම් වලින් ආශාවල් වලින් කාමයන්ගෙන් ඈත් වෙලා හිටපු තරමට හිත මැදට ගන්න තියෙන හැකියාව වැඩි. දැඩි කාම ආශාවල් ඉන්නකොට ජය පරාජය දෙක හරි වැරදි දෙක ඉතාම උග්‍රව තියුණු පැත්තකින් කපනවා වාගේ Tamanට වද දෙනවා. ඒ වගේම විහිංසාවට ගියාට පස්සේ අදිචි කෝපනිෂා ඒ කරන කරදර නිසා ලෝකෙටත් Tamanටත් ඇති කරන මේ පීඩාව කවදාකවත් එකවරක් පරිසන්දීලා නතර වෙන්නේ සංසාරේ පුරාවට දුකට දුකට යනවා. මේ ජීවිතෙත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නවා සංසාරේ පුරාවට යනවා. ඒකේ මේ වෛර චේතනාව කොච්චර වසංගන ජීවත් වුණත් අපි ලස්සන ආභරණලා සලකගෙන කුෂ්ඨ රෝගියෙක් ආභරණ සරසුවාට ලස්සන වෙන්නේ නැතුව වගේ හිත ඇතුලේ මේ ද්වේෂය තියාගත්තට පස්සේ ජීවිතේ ලස්සන කරන්න බෑ. ඒක කොහොමඩක් ඇතම තමයි. මේ මේ තවනවා සංසාර පුරාට තවනවා. එතකොට අර සතිය කෙරෙහි ඇති උනත් කමන්නේ නැති උනත් කමන්නේ මේක මම ඉවසා දරාගෙන ඉන්න ඕනේ කියන මනුස්සයාට මේ කාම සංකල්ප වෙනුවට මට ඒ විවේකය පැත්තකට වෙනවා නම් හොඳයි කියන එක අනිවාර්යයෙන්ම ඇති වෙන දෙයක්. ඒක බිලකු සාචින්න කාලේ කිව්වේ යම් කිසි මිනිසෙකුට කටුලන් දක්කස්සේ වහි ජීරය කරවලේ කුර ගාගෙන දන ගාගෙන යන්න සිද්ධ වුණොත් ඒ කූඩල්ලොත් ඉන්නවා සර්පයොත් ඉන්නවා වනමුර්ගයොත් ඉන්නවා ඒ මනුස්සයා තබන තබන පියවරක පුදුම දුකකින් පුදුම බයකින් පුදුම අප්‍රියාවකින් තමයි මිරිකෙන්නේ. අන්නෙම කටුලන්දක් අස්සේ රින්ගානිකේ මනුස්සයාට වෙල්ලිලියක් හම්බ වුණොත් පිටකන යන්න පුළුවන්. ඒ මනුස්සයාට තේනවා අම්බෝ යන්තම් දැන් හඳපානක් තියෙනවා තියෙන තියෙන පියවරේදී මට අරිට වැඩි ශක්තියක් ලැබෙනවා කියලා මේ ගිහි gedara කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ඇලුම් බැඳුම් සහිත ජීවිතය කියලා කියන්නේ මෙතෙකයි කියලා පීඩාව හිතා ගන්න බෑ අර කරවිල වැඩිච්ච පණුවට කරවිල තිත්ත තේරෙන්නේ නැහැ. ඒ නිසා ගිහිසප විදි නැත්තු හිතාන තියෙන මේක ලොකු ජයග්‍රහණයක් කියලා. නමුත් මේ නික්කම්ම සංකල්පයේ එන්න පටන් අරගත්තට පස්සේ සරුවචනාංශයේ කල්පනා කරන්නේ ගැරන්ඩියේ කටකහ වෙච්ච ගෙම්බා ඔය ගැරන්ඩි කටෙන් ගැලවීමට ගන්න ප්‍රයත්නයේ වගේ උදුමාකාර උත්සාහයක් ගන්නවා මේ සීතල ගණන් වලින් පුළුවන් තරම් වෙන්වීමේ ආසාව. ඒ වගේම සෙනගක් එක්ක හිටියොත් හඟුම්බර වුණොත් ද්වේෂය පහළ වෙන්න පුළුවන්. අකරුණාවන්ත වැඩ වෙන්න පුළුවන්. නමුත් ඕනම කෙනෙක් තනි වෙලා විවේක වෙනකොට එච්චරම කරුණා අකරුණාවන්ත වෙන්නේ නැහැ. ද්වේෂ කරන්නේත් නැහැ. ඒ නිසා ඝන සංගණිකායෙන් වෙන් වෙලා පැත්තකට වෙලා ඒ විවේක වෙන ඒව හිමීට හිමීට ඒ පුද්ගලයාට තේරෙන පටන් ගන්නවට යහ කල්පනා යහ සංකල්පනා එන හැටි. ඉතින් ඒ නිසා මේ સંદર્ભය තුල මේ දර්ශනය තුල මේ මේ ප්‍රතිපත්තිය තුල සරුවචනන්සේ මනුස්ස ජීවිතයේ එක ජීවිතයක් තුළ මිනිස්සෙගේ විපරිණාමයක්. මනුෂ්‍ය තුළ හැඩ ගැහිීමක්. ඇති කරගන්න පුළුවන් බවට ඉදසලසල දෙන අතර ඒකට පෙත සකස් කරලා දෙනවා. මාර්ගය සකස් කරලා දෙනවා. අනික් සෑම ආගමකම ඒ කාන්තේම දැඩි මතධාරීකමක ඉඳලා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ මනුස්සයාට හැඩ ගහ ගන්න පුළුවන් ඉඩක් ගැන කිසිම තැනක ඉඩක් තියලා නැහැ. දඬු කන්දේ ගැහුවා වගේ තමයි ඕනේ ආගමක් කියවලා බලන්න ඕනේ ධර්මයක් කියවලා බලන්න ඒ වගේ තියෙන්නේ නියත ගතියක්. ਸਰවඥාන්සේ නියත ගතියට ගියේ නැහැ. උන්වහන්සේ පෙන්ලා දීලා දැනට කුණු ගොඩක් තියෙනවා මේ. නමුත් කුණු තිබුණා හොඳක් තියෙනවා. ඒ නිසා මේක යම් ආකාරයකට ක්‍රමවේදයක් ගත්තොත් මේක හදන්න පුළුවන්. ඉතින් මේකෙදි අමාරුම දේ තමයි ඒ කෙනාවත් පිළිගන්නේ මට හොඳ වෙන්න පුළුවන් වෙයි කියලා. බුදුහාමුදුරුවෝවත් පිළිගන්නේ. තමන්ටම තමන් සාප කරගන්නවා අයියෝ මං කොහොමද එහෙම වෙන්නේ මම මෙච්චර අපරාධ කරලා තිනවා මම මෙච්චර පව් කරනවා කියලා නිතරම තමන්ට ඒ සාප කරගන්න ගතිය අද බුද්ධ ආගමත් කියලා දෙන්න පටන් ගන්නවා. මේක කොච්චර අනාගත තියනවද කියනවා. සරුවචනන්සේ මෙච්චර ලස්සනට ඕනම පාපතරයකට මේ ජීවිතේ හිතයක් වැඩි හොඳ තත්යකට එන්න පුළුවන් තත්වයකට ආරාධනාපූර්වක පටන් ගත්ත මේ සද්ධර්මය ආගම විසින් භාවනා කරන අයටයි බණ බණ භාවනා කරන අයටයි බුදුම දඟකයක් කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවුලක තියදී අපි කොහොමද මේ සම්මා සංකප්පය ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යන්නේ කියලා යන්න ගියොත් පේන්න තියෙනවා මේක මේ අද කාලේ දැන් තියෙන ප්‍රශ්නයක් විතර නෙමෙයි සර්වඥාන්සේ කාලෙත් මේක තිබිලා තියෙනවා. මනුෂයා කවදාකවත් හිතන්නේ මට වෙනස් වෙන්න පුළුවන් කියලා. ඒකට හේතුව එයාට තියෙන නිත්‍ය සංඥාවක්. අනිත්‍ය සංඥාවට කැමති නැහැ. ඒ නිසා අර පුරුද්දෙම ඒක දිගටම යනවා මිසකයි ඇබ්බැහියෙන් එළියට එන්න ඕන කමක් නැහැ. අන්න ඒ මේ සමාධිච්චි සම්මා සංකප්ප වගේ මේ සතියෙන් ඒක වෙනස් කරන්න පුළුවන් බව ගෙනහැර දැක්වීමට හොඳ වටිනා සූත්‍රයක් අපිට පසුගිය දවසක බණකත් අහන්න හම්බුණා කියවලා බලනකොට මේ සංඛ සූත්‍රය කියලා සංයුත්ත නිකායේ සඳහන් වෙච්ච සූත්‍රයක් තියෙනවා. ඒක මෙන්න මේ මෙතෙක් සාකච්ඡා කරපු කරුණ වලට හොඳ ලස්සන සංසිද්ධියක් ගෙන හරපාලා සරුවචනංශේ මනුස්සයන්ට පුංචි සාන්තියක් ලබලා දෙනවා. පුංචි සාහංගලියක් ලබලා දෙනවා. උඹලා කොච්චර බහුකාර වුණත් කොච්චර අත්තරදි වෙලා තිබුණත් මේ මේකේ තව ඉස්සරහට යන්න පුළුවන් මේක බුද්ධෝත්පාද කාලයක්. ඒ කතාවේ යන විදිහට සරුවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග ඉන්න වෙලාවකේ ඒ කාලේ හිටපු තවත් ශාස්ත්‍රුන් වහන්සේ තමයි ඔය නිගණ්ඨනාත පුත්ත කියන්නේ මහාවීර කියලා. එයාගේ ගෝලෙක් ඇවිල්ලා මේ සරුවචනාංශ ළඟ වන්දනා කළ වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ සරුවචනාංශය යත් එක පිළිසඳර කතාවට වැටලා කියනවා තමුන්නාංශගේ ගුරුන්නාංශේ මොන වගේ ධර්මයක්ද උගන්වන්නේ කියලා. ඉතින් ආයෙත් පස්සේ පන්සිල් පද පහ කියලා දෙනවා. සර්වචනකට කියනවා මගේ ගුරුන් වහන්සේ කියනවා සත්තු මරන්න එපා. සත්තු මරොත් ඒකාන්තෙන් අපායට යනවා. ඒක නිසා යම් බවුලන් යම් බවුලන් වේදති තන්තං නීයති කියලා යමක් යමක් යම් කෙනෙක් වැඩිපුර කරමින් ජීවිතය ගත කරනවා නම් ඒ අනුව අපාගත වෙනවා. ඒ අනුව කර්ම පතේකට වැටෙනවා කියන්නේ. හොරකම් කරන්න එපා. හොරකම් කෙරුවොත් අපාගත වෙනවා. යම් යම් කර්මාන්තයක් කර්මාන්ත කියන්නේ පවක් වැඩිපුර කෙරුවොත් අපාගත වෙනවා. ඉතින් මේ විදිහටම ශිල්පද එක එක විස්තර කරනවා. විස්තර කළා කියනවා යමක් යමක් වැඩිපුර බහුලකත කරනවාද ඒ අනුව ඒක නා පායට යනවා. ඉතින් ඔක්කොම කිව්වට පස්සේ සරුවචනන්සේ කියනවා එහෙනම් ඔය නිකණ්ඨනාත පුත්තගේ බණේ හැටියට කවුරුත් අපායට යන්න විදියක් නැහැ කියලා. ඉතින් ඒක අර අර කාරක ප්‍රකාශන කරපෙන්නාට වාදමුඛයක් වගේ පේන. ඉතින් එයා එතකොට කැමති වෙන්නේ නැහැ. කියන්නේ තමන්ගේ සාස්ෘණාංශ කියපු එකට විරුද්ධ කතාවක් ਸਰවචනසේ කියන්නේ. ඊට පස්සේ ਸਰවචනසේ ගහනවා කවුරු හරි මේ සතෙක් මරනවා. නැත්නම් හැන්දෑවේ සතෙක් මරනවා. නමුත් මේ මාස දවස් පුරාම සත්තු මර මර ඉන්නවාද කියලා. එහෙම කාටවත් නැහැ. ඉතින් ඒ වුණා සතෙක් මරන්නේ දවසින් එක විනාඩි දෙකක් විතර ඉතුරු කාලේ මරන්නේ නැති නිසා බහුලීගත කර දෙය අනුවන යන්නේ අපායට යන්නේ නැහැ. වරකමක් කෙරෙනවා. නමුත් දවස පුරාම හොරකම් කරන්නේ නැහැ. දවස පුරාම ගාක් වෙලා තියෙන හොරකම් නොකරන වෙලාව. ඒ නිසා ඔය කතාව වැටෙන්නම් කොහොමඩක්වත් මේ කෙනෙක් අත පහ යන එකක් නෑ. මොකද කවුරක්වත් මුළු ජීවිතේ පුරාම පව් කරන්නේ නැහැ කිය. එතකොට අර පුද්ගලයා සෑහෙන දුරට මේක තේරුම් අරගන්නවා මේක සිවුන් ධර්මතාවය. මේ එක පුංචි අකුසල කර්මයක් කරුවට ඒ මනුස්සයාට මුළු ජීවිතේම සාපයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සරුවචාන්සගෙන් හැබැයි මම මේකක් කියනවා යම් කිසි කෙනෙක් මෙන්න මෙහෙම බණ කියන ශාස්ත්‍රුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ එතුමා හැම වෙලාවෙම අපිට කියලා කියන්නේ සතෙක් මරුත් අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා මේකම හිත හිත හිතුවොත් ඒක ඇත්තටම අපායට යනවා කියන. ඒ මොකක්වත් නිසා නෙවෙයි කරපු පාපේ නැවත නැවත සිහිපත් කරමින් සමාදන් වෙනකොට එක සතෙක් මරනවා ඊට පස්සේ ඒ කල්පනා කර කර ඒ පව වැඩි කරගන්නකොට අපාගත වෙනවම තමයි. නිසා දෘෂ්ටිය වැරදි නම් ඒ පුද්ගලයා එක සතෙක් මරුවත් අපාගත වෙන්න ඉඩ තියෙනවා මොකද හේතුව එයාගේ කල්පනාව හොඳ නැහැ. එයාගේ අදහලා තියෙන්නේ දෘෂ්ටිගත වෙලා තියෙන්නේ වැරදි ක්‍රමයකට. ඊට පස්සේ සරුවචනාච කියනවා මෙන්න මෙහෙව් විකාර ලෝකේ මෙහෙව් විකාර සංසාරේ කදාච කරාචි ලෝකේ උපජ්ජති තථාගතෝ ලෝකේ කියලා. මෙන්න මේ ලෝකේ කලාතුරකින් කාලයකට පස්සේ සරුවචන් වහන්සේ නමක් පහළ වෙනවා. සරුවචන් වහන්සේත් ඊට පස්සේ මේකට ධර්මතාවයක් ලෝකෙට හෙළි කරනවා. ඒ මොකද්ද? සරුවචනාංශෙත් කියනවා හත්තු මරන්න එපා. හත්තු මරීම හොඳ නැහැ. අපාගාමි වෙන්න ඉඩ තියෙනවා. හොරකම් කරන්න එපා. කොහොඳ නැහැ. අපාගාමි වෙන්න ඉඩ තියෙනවා. කාමීත්‍යාචාරේ බොරු කේලම සුරාපානේ වැරදි ජීවරට හැම එකකටම ඉතින් මේ ක්‍රමයට අපි දාලා බැලුවොත් වෙන්න තියෙනවා නමුත් අනිවාර්යයෙන්ම සත්‍යක් මරුවට අපාය යනවා කියන එක සර්වඥාන්සේ දේශනා කරන්නේ. ඒ වෙනුවට උන්වහන්සේ සංවේගය පහල කරනවා. මේක දිගින් දිගට කරගෙන ගියොත් අපාගත වෙන්න පුළුවන් නිසා දැන්වත් නතර කරපන්. නතර කරලා ඒ වෙනුවට පිනක් දහමක් කරපන්. අපි කියනවා සතෙක් මරනවා වෙනකොට ජීවිත දානේ දීපන් නැත්නම් අපේ දානේ දීපන්. හොරකම් කරන වෙනකොට දානේ දෙන්න. කාමීත්‍යාචාර වෙනකොට අනුන්ට අරසව සලසන්න. බොරු කියනා වෙනුවට ඒක කතා නොකර නිකන් ඉන්න නැත්තම් කියන දෙයක් ඇත්ත කියන්න. නැත්තම් පානය කරන ප්‍රමාදයට වෙනවට අප්‍රමාදී වෙන්න. එහෙම කෙරුවට පස්සේ යම් දවසක මේ මිනිස්සයා මේ බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා කරුණාවේ මෛත්‍රියෙන් අපිට ධර්මයක් පෙන්ලා දීලා කියනවා. ඒ නිසා අපි දැන් කරපු හරියටදී අපි අනිත් පැත්තට ගිහිල්ලා ඒ අනුව ජීවන රටාව හදාගත්තොත් ඒ මිනිසයා යම් දවසක මේ ගත්ත පාඩම නිසා මේ ਸਰුවචනන්සේගේ තියෙන මේ විප්ලවීය ධර්මයේ අදහපු නිසා විනාශ කළ හැකි ධර්මයක් අදහපු නිසා අර සතුම් මරනවා වෙනුවට මෛත්‍රියට යෙදුනොත් සීල සත්‍යයන් කෙරේ මෛත්‍රියට යෙදුනොත් ඒ මනුස්සයා මේ මෛත්‍රී භාවනා මේ ජීවිතය ඇතුළතදීම දියුණු කරගත්තොත් අර කරපු අකුසල කර්ම තනුක වෙලා දිය වෙලා ගෙවිලා යන්න ඉඩ තියෙනවා කියනවා මේ ජීවිතයෙන් පරිසම්පෙන්න දීත්ත ධම්ම වේදිනිය සුළු කර්මයක් බවට පත් වෙලා ඊගාවාත්මයට නොයන තැනට යනකන් අඩු කරන්න පුළුවන් මේක හරීම හීන් නූලෙන් කතා කරාට බොහොම විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් ධර්මතාවයක් මිනිසෙකුට. ඒක විදිහකට කියනවා නම් තමන් කරපු අකුසල කර්ම ටික තමන් ප්‍රමාණ කරන්න දන්නවනම් එයා දන්නවනම් මේ මේ අකුසල කර්මයට මෙන්න මේ පිළියම් ක්‍රමයක් සරුවචනංශේ දීලා තිනවා මේ අකුසල කර්ම කරපු එකාට පාප පව්කාරයට ගල් ගහන්න නෙවෙයි බුදුහාමරෝ කතා කරන්නේ මේකට පිළියමක් තියෙනවා. ඒක පිළියම් කළ එක භාවිත බහුලීගත කරොත් ආශේවිත භාවිත බහුලීගත කරොත් දවසක අර කරපු කර්ම ටිකත් මෙලවදීම එන ditthදම වේදිනිය වශයෙන් එන කර්ම වශයක් ඇවිල්ලා ගෙවම් කරලා එහා පැත්තට ගෙනියන්නේ නැති වෙන උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය නොකර ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි බෞද්ධයෙකුට ඒත්තු ගන්නලා දෙන්න. හැම කෙනාම අර තමන් කරපු කර්ම පිළිබඳව පශ්චාත්තාප වෙවි තැවි තැවි එහිම අච්චාරු වැටෙනවා මිසක් ගොඩ ඒමේ තත්වයක් කල්පනා කරන්න ඕ එහෙම සූත්‍රයක් එහෙම බණක් එහෙම සරුවචනසික උපදේශයක් පිළි අරගෙන මේ ජීවිතය ඇතුළත වෙනසක් කර ගන්න පුළුවන් කියලා හිතන්නේ කලාතුරකින් කෙනෙක්. ගිහිවිනේ ඒ ශික්ෂණ ගිහිවිනේ නෙවෙයි કોઈ ශික්ෂණේ ගත්තත් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා අපි සීල් රකින්නවා සමාධි භාවනා කරනවා ප්‍රඥා භාවනා කරනවා කියලා මේ සීලේ සමාධියත් කරලා විපස්සනාවට යනකොට හම්බ වෙන ප්‍රධානම තෑග්ග තමයි ඔය සර්වඥාන්සේ ඕනම කෙනෙකුට තමන් කරපු පව් ටික ගෙවම්කරනද අවශ්‍ය නම් මේ ජීවිතේම කරන්න තරම් ලස්සන ආයුධ කට්ටලයක් දෙනවා. හැබැයි ඒකෙදි වැදගත්ම දේ තමයි මට මේක කළ හැකි කියන හැකි සංඥාව. මම මේ කළ යුතුයි කියන දෘෂ්ටිය ඒක මං හිතන්නේ ලක්ෂයකට කෙනෙක් නැහැ. හැම කෙනාම Tamanට සාප කරගනිමින් මම මෙහෙම මෙහෙම දෙයක් කරගත්තේ කියලා ඒකම කල්පනා කර හිටියොත් අනිවාර්යයෙන්ම අපායට යනවා. ඒ වෙනකොට ඒකෙන් ගැම්මක් කරන සංවිගේ පහල කරලිවලා සතිමත් වෙලා භාවනා කරගෙන ගියොත් ඒ කුසල කර්මයේ බලවත් වෙන්න වෙන්න අර පාප කර්මයේ තියෙන බලපෑම අඩු වෙන බවට සරුවත් යනසේ සාක් වෙනවා. මේකට නිදර්ශන කරනු හරියට සරුවචනස ඉන්න කාලෙ සිද්ධ වෙච්චවා තියෙනවා. ශාසන ඉතිහාසයේ වෙලා තියෙනවා. අඟුලිමාල කතාවේදී 999 දෙනෙක් දැක දැක දන දන කැපුවා. ඊට ඉස්සෙල්ලා අනන්ත අප්‍රමාණයක් කැපුවා ගණන් නැතුව. ඒ කපන කාලේ කරන්නේ මේ දකුණු ඇඟිල්ල තමයි කපලා මරලා ගන්නෙ. ඒක ගලක් යට තියෙනවා, ගහක් යට තියෙනවා, අන්තිමට ඒක නරියෙක් උස්සගෙන යනවා, කපුටෙක් උස්සගෙන යනවා. අච්චර මහන්සි උපයාගත්ත ඇඟිල්ල ටික දවසක් කියලා බලන්න කොකුණු වෙලා. පස්සේ තමයි අඟුලිමාලට බේරන්න බැරි නිසා ඕක අංකැලක් ගැට ගහලා කරේ දාගත්තේ. එදා ඉඳලා තමයි අඟුලිමාල වුනේ. ඊට පස්සේ ගණන් කරන 999ක් කැපුවා. කප්පලා අම්මාවත් කපනවා බුදුන් ආවත් කපනවා කියන තැනට යනකම් සම්පූර්ණ Java කැවිලා ඉන්න වෙලාවක තමයි අම්මා ගියේ මේ දරුවා මංවත් කියලා බේරන්න පුළුවන් වෙයිද කියලා බලන්න. බුදුජානන්සේ දැනගත්ත අම්මා ගියත් කපනවා. අන්නේ ඒ සංදිස්ථානේ තමයි ਸਰවචනanse ඉදිරිපත් වෙලා පොඩි මේ ඉන්ද්‍රජාලයක් කරලා අඟුලිමාල කියලා කියන්නේ ඒ ඒ පන්තියේ ප්‍රධානම දක්ෂ ශිෂ්‍යයා. උගේ නමින් ඌ අහිංසක. නමුත් අඟුලිමාල කෙරේ කෙරුවේ කේලමකි. බුදුජානනාථය ඒකට අහිංසක ඥාණයට කතා කරලා කියනවා බුදුරජාණන්ගේ පිටිපස්සේ කඩුව අමෝරාගෙන යද්දී නතරම් මහන හිටපම් මහන මම කිය කිය එලවනවා. බුදුන් කියනවා මම නම් නතර වුණා. ඔබට පුළුවන් නම් නතර වෙයන් කියලා. මේ අඟුලිමාල කල්පනා කරනවා මටත් වැඩි වේගකින් ඉස්සරහට යන ගමන් මේ ශ්‍රමණයා මට කියනවා මට මම නතර වෙලයි කියලා මම මේ හති පිඹ පිපේලවනවා පිටිපස්සේ මටවත් අල්ලන්න බෑ ඒකල කියනවා මට නතර වෙයන් කියලා. මෙයාට තේරෙනවා මේ භාෂාව මේ අපි මේ ගමේ තොටේ කරන භාෂාවක් නෙමෙයි ආරි වේවහරයක් කතා කරන්නේ. ඇඟ හීන දඩියක් දාලා හිටියා මේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ චරවත් යන සංගීත කරපැසිකව මට කරුණා කළා ආයුධ බීම කියලා මට අනේ කරුණා කළා කියලා දෙන්න කොහොමද මේ නතර වෙන්නේ කියලා. දකින්නට පේනවා බුදුරජාණන් වහන්සේ එච්චර කලබලයක් නැ නතර වෙලා. අන්තිම අඟුලිමාල මහාම්දුර පැවිදුණාට පස්සේ පින්නපාත ගිහිල්ලා එනකොට හැමදාම ගුටි කාගෙන ලේ පෙරාගෙන කොල්ලේ කඹ ගහකට ගලක් ගැහුවත් අඟුලිමාල මහාම්දුරගේ තට්ටට තමයි වදින්නේ. කුණු දාලි වල කුණු අතු කාලා දැම්මොත් ඇඟට තමයි වැටෙන්නේ. කවුරුර කෙල ගැහුවොත් මූණට වදිනවා. හැමදම එනකොට තුවාල කරගෙන පෙරාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ හැබැයි විශේෂ අනුග්‍රහයක් කරලා තිනවා. හැම වෙලාවෙම කියලා තුන අඟුලිමාල මේ ටික ඔබ මේ ජීවිතේ ගෙවම් කරන්නේ නැතුව බැරි වෙලාවක්වත් පෘ탁ජනෙක් විදිහට මැරෙන්න වුණොත් උඹට නිරයෙන් කවදා ගැලවෙන්න වෙන්නේ කියන්න බෑ. ඒ නිසා පොඩි වේදනාවක් විඳපන්. ඔබ දරාගනින් දරාගෙන සත්‍යමත්ය. දරාගෙන සත්‍යමත්ය. අඟුලිමාලේ ආමරට ඒ හැකියාව තියෙනවා. බුටි කනවා ලේ පෙරනවා කොච්චර කරත් පුළුවන් තරම් ඒ තීටි භාවනා කරලා කරලා කරලා කරලා රහත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේට විශේෂ නම්බු නාමයක් දුන්නා මහේශාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. ඊට පස්සේ දවසක් යනකොට චේතනාරාමේ ඉඳලා සැවන් දුරට යනකොට අසල ගෙදරක අම්මා කෙනෙක් විලිරුදාව ඇවිල්ලා දරුවා වදන්න කෙන්දිරි ගන්න. පින්නපාත යන ගමන් ඇහෙනවා මේ ගෙදර සද්දේ ප්‍රස්ථාන කරන්න කෙනෙකුත් නැහැ. ඒක පාරට අනුකම්පාවක් පහළ වෙනවා. උදව්වක් කරන්න කෙනෙකුත් නැහැ මට කරගන්න දෙයක්වත් නැහැ මම පැවිද්දෙක් ඒ උපාතකම්ම කෙනෙක් නිසා කරන්න දෙයක්වත් නැහැ කියලා මේ අනුකම්පාවම හිතේ තියාන පින්ඩපාතය ඇති පැයකට පස්සේ එනකොටත් අර අම්ම අර විදියටම විලිලනවා අර විදියටම ආගිරි ගන්නවා මේ ප්‍රසූතියට ඊට පස්සේ ගිහලා පින්ඩපාතේ වන්දනා බුදුහාමුදුරට කියලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මම මේම දර්ශනයක් දැක්කා දැන් අපි වගේ පැවිද්දෙක් අපි වගේ මේ දීගේ අතාරප කෙනෙක් මේ වගේ ආවේනික දුකකින් පීඩා විඳින මවකට ප්‍රසූත වේදනාවෙන් විලිලන මවකට තලහි උදව්වක් තියනවාද කියලා. බුදුජානන්සේ කියනවා අයියෝ හරි ලේසි කියලා. කවදාකවත් මම සතෙක් මරුණ නැති ආනුභාව බලයෙන් ගැබමල පහ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. අඟුලිමාල කියන කොහොමද ස්වාමීන් වහන්සේ දැක දැක දන දන 999ක් අපපු මම කවදාක සතෙක් නොමරපු ආනුභාවයෙන් මේ ගැබ පහළ වේවා කියලා කොහොමද කියන්නේ කියලා. අතර පුත්‍රයන්ට කියනවා එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්න. මම ආර්ය භූමියේ පැවිදුණාට පස්සේ කවදාක සතෙක් මරුනේ. එතකන් එලවෙලව සතුන් මරම් මිනිහා. ආර්ය අරියා ජාත්‍යා ජාතෝ නාබිජානාමි සංචිච්ච පාණං ජීවිතා වෝරෝපේතු. දැක දැක දැන දැන මං කවදාක සතෙක් මරුවේ නෑ. අච්චර සතුන් මරපු කෙනා ඊආනුභාවයෙන් මේ දරු ගැබ ගැබ් මල පහ වේවා කියලා ප්‍රකාශ කරන්න කියනකොට අර අම්මට සාන්තියක් ආවා. අදත් අඟුලිමාල පිළිද කියන. ඊට පස්සේ අඟුලිමාල හාමුදුරට අපාදුකකුත් නැහැ මොකක්වත් නැහැ. රහත් වුණාට පස්සේ කිසිම එකක් හැබැයි දිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් කරදර කරා. යන යන තැන ගල් වදිනවා, ලේ පෙරාගෙන එනවා. නමුත් ඒක අඟුලිමාල හාමුදුරට ඉතාම සතුටින් වින්දා මට මෙහෙම වෙලා මදි මම කරලා තියෙන දේවල් වලට කියලා බොහොම සතුටින් තමයි වින්න කාටවත් චෝදනා කරන්නේ. ඉතින් ඒ නිසා සරුවචනාංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මොන පදනමෙන් පටන් ගත්තත් ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපැවිදි වේවා සිල්වන්ත වේවා නොවේවා මේ සතිය පිහිටුවාගෙන එයා මේක දිනු කරන්න පටන් අරගත්තොත් අර යටිපහුව වෙච්ච සෑම අකුසල කර්මයක්ම සතුටේ මුණ දෙන්න පුළුවන් ditta ධම්ම වේදිනේ වශයෙන් යම් යම් දේවල් වලට මුණ දෙ. ඒක ලොකු ආඩම්බරයක්. මම මෙච්චර අපාගත වෙලා විඳින්න තියෙන දෙයක් මම දැක දැක දන දන දැන් විඳිනවායි කියලා. ඊට පස්සේ ඒක තියෙද්දි සතිය වඩලා කරදරයක් ආවත් පාෂිත ගන්න. සැපක් ආවත් පාෂිත ගන්නව කරගෙන ගියොත් ඒ පුද්ගලයාට අර මෙතෙක් එකතු වෙලා තිබුණු ගිනුම් ගත වෙලා තිබුණේ සියලු පව් ඊටාම ශක්තිමත්ව ඊටාමත්ම ජයග්‍රාහීව ඊටාමත්ම තෙදවත්ව ගෙවම් කරලා උපවජ්‍ය වේදනීය වෙන්නේ නැතුව අපරාපරිය වේදනීය නැතුව ਦਿੱත්ත ධම්ම වශයෙන්ම විඳලම මේ ජීවිතේ ගෙවම් කරන්න පුළුවන් මේ වගේ ජප මන්ත්‍රයක් තමයි මේ විපස්සනාව කියලා කියන්නේ. නමුත් දැන් විපස්සනා කරන්නේත් නැහැ මේව බුද්ධ ධර්මයේ තියෙන බව දන්නේත් නැහැ ඒ නිසා මොනවා හරි අකුසල කර්මයක් කළා නිකට අල්ලේ තියාගෙන චහ කුණු පංචස්කන්ධේ අනිච්චන් දුක්ඛං අනත්තං අනිච්චන් දුක්ඛං අනත්තං අනිච්චන් දුක්ඛං අනත්තං කේසා ලෝමාන අකාදන්තා තචෝ තචෝ තචෝ තචෝ කියයි. ඉතින් අර අපායටම තමයි වැටෙන්නේ. මේකේ තියෙන නරකමයි දකින්නේ අසුභෙමයි දකින්නේ මරණෙමයි දකින්නේ. ඉතින් කොහෙ යන්නේද? මේ විපස්සනා කියන්නේ හරි ජොලි ගමනක්. පවුල් කරව මිනිහටත් පටන් අර ගන්න පුළුවන් පවු නැති මිනිහට පටන් ගන්නත් පුළුවන් පින් කරව මිනිහට පටන් ගන්න පුළුවන් ඉතින් මේක කිව්වට මොන්නම තාලකින්වත් අර අර මිත්‍යා දෘෂ්ටි සහිත කෙනාට මිත්‍යා සංකල්ප ඇති කෙනාට හිතට වදින්නෙත් නැහැ කිව්වට බාරගන්නෙත් නැහැ. මේ නිසා සර්වචන්ස සංකල්ප තියෙන යම් දවසක මේ මනුෂ්‍ය සත්වෙක් මරව මිනිසෙක් ඊට පස්සේ තේරුම් ගත්තොත් සතුන් මරණ එක හොඳ නෑ මේ කපාගත වෙනවක නතර කරපන් ඒ වුණාට මෛත්‍රී භාවනා කරපන් කියලා. එයා මේ මෛත්‍රී හිත දියුණු කළා දියුණු කළා දියුණු කරලා හතර දිශාවට මෛත්‍රී කරන්න පුළුවන් මට්ටමට සෑම තමන් වගේම මේ ලෝකේ එකට ජීවත් වෙන අනෙක් සෑම සතෙකුටම මෛත්‍රී කරන්න පුළුවන් තත්ත්වයට આવොත් අර සතුන් මෙරීමේ වෙන විදිහට කියනවා නම් ඒවට කියන්නේ මේ කර්මපත කියලා. අනිවාර්යයෙන්ම අපාගත වෙන කර්මපත පවා දී කරලා අරින්න පුළුවන් බව කියලා සරුවචන්සේ සඳහන් කළා. ඒක ඔය අවිජ්ජා සූත්‍රයේ හිමමන්ත සූත්‍රයේදී සරුවචන් සඳහන් කළා තියෙනවා මානුමේ සතිය වඩලා ඒ తాදී හිතක් ඇති කරගත්තොත් ඔබට අවශ්‍ය නම් හිම හිමාලය පර්වතේ උනත් දෙකට බලන්න පුළුවන්. මේ කුණු අවිද්‍යාව ගැන කුමන කතාවද කියලා කියනවා. හිමාලය පර්වතේ උනත් බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. නමුත් මේකට අපි සමාදම් වෙන්නේ නැහැ. අපි හිතන්නේ නැහැ මේ ජීවිතේ අපිට ඒ වගේ වෙනසක් කරගන්න පුළුවන් කියලා හිතන්නෙම අපි මේ මේ මෛත්‍රී බුද්ධ ශාසනයේ මොන්ටිසෝරි පන්තිය දැන් ඉන්නේ මේකෙන් ගිහිලා තමයි මෛත්‍රී බුදු ආමරණ ආවට පස්සේ සීරු දිනාට එකව ධර්ම මණ්ඩපයේදී දේශනා කරන ලද ධර්මය අසලා සීරු දිනාට නිවිසනසෙන්ට ලැබේවා කියන සාදු කියලා කියනවා. ඕනේ ඒක තමයි අපිට උගන්ලා තියෙන ක්‍රමය. හැබැයි මේ ගෞතම බුද්ධ ශාසනය දැන් උලන් ගිහිලා. ඒක මලකඩ කාල. ඒක ඒක නිකන් මේ අවලංගු වාසියක් බාටපත් වෙලයි කියලා මේක මේච්චර හොඳ වචනයක් නෙවෙයි. අපිට ගන්න තියෙන්නේ අපි ළඟ තියෙන මේ ಗುಣධර්ම වඩා ගත්තොත් අපි පටන් ගන්නෙ කාම සංකල්පෙන් තමයි. ඒක ඉතින් උප්පත්තිය හැටිනේ. නමුත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තවන්න පුළුවන් නම් ඉනේ කාම සංකප්පේට කාම සංකප්පයෙන් ඇතිවිච්ච යම් අඩුපාඩුවක් කැලලක් පීඩාවක් තියෙනවනම් නික්කම් සංකල්පේට ප්‍රයෝගශීලීව එළඹිලා දානදි කටයුතු කරමින් වස්තු පරිභෝග කරන ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් මේ සුඛෝභෝගීත්වයට නෙවෙයි. ඒ වගේම විහිංසා සංකල්ප නිසා අනන්ත අපි අනුන්ට වද දීලා ඇති. ඒ නිසා දුකටපත් වෙච්ච කෙනේ දකින්නට අනුකම්පාවෙන් ඒකට කරුණා කරලා. ඒ වගේම ද්වේෂය නිසා අපි පුදුම විදියට අනුන්ට දුක් දීලා තියෙනවා. ඒ නිසා මෛත්‍රිය හරහා තමන්ට අනුන්ටත් සුවසෙත අන්සතුන්ගේ හිතසුව සලසන ගතියට ආවට පස්සේ ඒ පුංචි ඒ පුංචි මෛත්‍රී චේතනාවක ඒ පුංචි මෛත්‍රී චිත්තක්ෂණයක බලය දැක්වීම සඳහා සරුවචනාංශේ පුදුමාකාර නිදර්ශන ගෙනහැර පාලා තියෙනවා. ඒ මොකද හේතුව එම මෛත්‍රියකට හිත නොයෙදුවොත් අනිවාර්යයෙන්ම දුක හිත තියෙන ද්වේෂය. ඒකනේ කිසිසේත්ම සැක කරන්න එපා. අමෝරාවෙන් හරි කමන්නේ. කල්යාණ මිත්‍රක ආශ කළා හරි කමන්නේ. කොහොම හරි ප්‍රයෝගයෙන් මේක මෛත්‍රියට දාගත්තේ නැත්තම් අනිවාර්යයෙන්ම තියෙන්නේ ද්වේෂය. අපි කාට හරි අනුකම්පා බුද්ධියෙන් අවස්ථානේ හොයන කියලා නෙවෙයි උදව් කෙරුවේ නැත්තම් අපිට අනුන්ගේ දුකට සැලෙන ගතිය නෑ අපි පැත්තට හරීම කැක්කමක් නැති පපුවක් හදාගෙන තියෙනවා. ඒ වගේම ස්වභාවයෙන්ම කාමයට අදින්නේ ස්වභාවයෙන්ම කාම සංකල්ප වලට දුවන. ඒ නිසා මේ නික්කම සංකල්පයකට පාවිච්චි කරන්නට ධර්මත ධර්මය සජීවී කරගත්තොත් පුදුමාකාර විප්ලවයක් ඇති කරනවා. ඒක සරුවචනාංශයේ සඳහන් කරන්නේ මේ ලුණු කැටයක් අරගෙන පුංචි වතුර භාජනයකට දැම්මොත් පීරිසයකට සංඝවස්ලානවා මේ පීරිසයට ලුණු රස එයිද කියලා. ඉතින් කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මේ පුංචි වතුර තලියකට ලුණු දාපුවම ලුණු රස එයි. මහන්නේ මේක අරන් ගිහලා ගංගානංගකට දැම්මොත් මේ ලුණු ඇටේ ගංගානංගකේ මේක දියුණාට පස්සේ ගංගානංගසේ ලුණු රසයක් එයිද කියලා අහනවා. නෑ ස්වාමීන් වහන්සේ ඉන්නේ නැහැ මොකද ඒක වතුර ප්‍රමාණය වැඩි කියලා. අන්න ඒ වගේ තමයි කියලා කියනවා මේ ලුණු රසයේ බාහිර ගන්න වතුර ප්‍රමාණය හැටියට තමයි මේ සාන්ද්‍රණය තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙක් ළඟම ලුණු කැටි තියෙනවා. කාම සංකල්ප තියෙනවා, ව්‍යාපාද සංකල්පේ තියෙනවා, විහිංසා සංකල්පේ තියෙනවා. ওই විශාල පිං ගඟකට ඔක වැටුණට වෙනසක් ඇති කරගන්න. ඒ පිං පැත්ත වැඩි නිසා, කුසල පක්ෂේ වැඩි නිසා, අප්‍රමාද පක්ෂේ වැඩි නිසා එයාට වෙන්නේ නැහැ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන තවත් තැනක මානි ඉතාම කුඩා අකුසල කර්මයක් කරලා අපාගත වෙන සතිකුත් තියෙනවා. ඊට වැඩි අකුසල කර්මයක් කරලා දිවි ලෝක යන සතිකුත් තියෙනවා. මේක කාදාකවත් මනුස්සයර තේරෙන්නේ නැහැ කිය. ඒකල කියන කොහොමද මහණෙනි මේ පුංචි අකුසලයක් කරලා අපාගත වෙන්නත් ඊට වැඩි අකුසලයක් කරලා දිවි ලෝක යන හේතුව යම් කිසි කෙනෙක් භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා නැත්තම් බොහොම පටු මනසකින් නම් ජීවත් වෙන්නේ කවදාකවත් සීලය ගැන වග වෙලා නැහැ. නැත්තම් කායනුපස්සනාවාදී භාවනාවක් කරලා නැහැ. එහෙම නැත්තම් සමාධියක් වඩලා නැහැ, ප්‍රඥාවක් වඩලා නැහැ. එයා කොච්චර සල්ලි ගම්මන් කරව කෙනෙක් වුණත් වෙන මොනතරම් જાති පිංකම් කරලා තිබ්බත් සීලේක සමාධියක ප්‍රඥාවක කාය භාවනාවක ඉදලා නැත්තම් ඊටාමත්ව පටු මනස අර ලුණු කැටේ දාපු වතුර ටික වගේ විශාල ලුණු රසක් ඇති කරනවා. නමුත් යම් කෙනෙක් භාවිත චිත්ත, භාවිත කාය, භාවිත සීල, භාවිත ප්‍රඥා. ඒක පිළිවෙලට කියනවා නම් භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඇති කෙනෙකුට නම් අර කරපු අකුසල කර්ම ටික අර විශාල ජලාශයට වැටිච්චාම එහා එහා ජීවිතයට යන්නේ මේ ජීවිතේදීම ditta ධම්ම වශයෙන්ම ඉවම් කරන්න පුළුවන්. ඇහුවාම කියන්නේ අපිට ඒක කරන්න වෙලා නැහැ කියලා. අපි පහු කරන්න ඕන තරම් වෙලා තියෙනවා. නැහුවොත් එහෙම මේ දවසකට විනාඩි 10ක් 15ක්වත් බැරිද පැත්තකලා භාවනා කරන අම්බෝ විලා නැහැ කියන. කට අරගෙන ටෙලිවිෂන් එක තියා බලන හිටපම පැය කීයක් යනවද කියලා දන්නේ නැහැ. උදේ පාන්දර පත්‍රය අරගෙන කොණකට වෙච්චාම ආයකේ තියෙන මරණ දැනුමුත් කියවලා තමයි නැතර කරන්නේ. කයිවාරු කෙලින්න පටන් ගත්තාම කම්බිය වැට තියානේ අල්ලපු ගෙතරත් එක්ක උද්දේ වෙනකන් කයිවාරු කෙලේ. ඒවට ඕන තරම් වෙලා තියෙනවා. මේකට කරන්න ගියම එක්ක පින්න නැහැ. එහෙම නැත්නම් අපිට කියලා දෙන්න කෙනෙක් නැහැ. නානා ප්‍රවිජයට මේ පැත්තර කරන නිසා අපි විහිං මනුසත්ත්ව භාවය ලැබීමේ මේ තියෙන අවස්ථාවට වෙනසක්වත් ඇති වෙන්නේ. ඒ නිසා සර්වචාන්සේ සඳහන් කරලා තියෙනවා මේක දැනගෙන අපි ජීවත් වෙන්නේ සජීවී බුද්ධ ශාසනයක. අපි ජීවත් වෙන්නේ සජීවී බුද්ධෝත්පාද කාලෙක. අන්න ඒකෙදි මේ සතිය පිහිටවන පටන් අරගත්තොත් බග වෙන්න පටන් අරගත්තොත් අඩු ගානේ වරකට සුමානකට සැරයක්වත් ඇවිල්ලා භාවනාවක් කරලා නැත්නම් හම්බෙච්ච හම්බෙච්චලාක සක්මන් භාවනාවක් කරලා එහෙම නැත්නම් gedara dore කටයුතු කරන ගමන් ටිකක් සතිය පිහිටුවලා පටන් අරගත්තොත් අපි කොච්චර වැරදි මිච්ඡා සංකල්පයක අයහපත් සංකල්පකින් පටන් ගත්තත් අනිවාර්යයෙන්ම මේ කරගෙන කරගෙන යනකොට ඇසුර වැඩි වෙනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ යහගුණ පැත්තට එන්න පටන් අර ගන්නවා ඒක අර කේමක සූත්‍රයේදී ස්වාමීන් වහන්සේ කියනවා ඉස්සර රෙදි හොදලා තියෙන්නේ මේ කුණු ගැඩි රෙදි ගොමේ බහලා. ගොම වල ගොඩක් දාලා තිබ්බම මේ ගොමේ තියෙන කාබනික රසායනික ක්‍රියාවලියක් නිසා ඒ කුණු අයින් වෙනවා. එතකොට රෙද්ද පිරිසිදු වෙනවා නම ගොම ගඳ තියෙනවා. ඊට පස්සේ ඒක හඳුනෙන් හදපු රත්තරන් පෙට්ටියක මංජුසාවක තියලා වහලා තියෙනවා. ඒතර ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගොම ගඳ නැති වෙලා හඳුන් සුවඳ එන්න පටන් ගන්නවා කොයි වෙලාවෙ ගොම ගඳ අයින් වුණාද කොයි වෙලාවෙ හඳු සුවදාවද කියලා කියන්න බෑ. අන්න ඒ වගේ තමයි කොයි තරම් පාපතර ජීවිතයක් ඇති වුණත් manussකම තියෙනවා නම් ඒකෙන් අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන් හැබැයි ඒකට ක්‍රමයක් තියෙනවා. ඒක මේ පව් කරනවා වගේ ආවට ගියාට කරලා බෑ හරියට කල්යාණ මිත්‍රෙක් හම්බෙලා කටයුතු කළොත් එන්න පටන් ගන්න නමුත් මේ කියන ධර්මය මේ කියන විදිහට ඕනම කෙනෙකුට මේට වඩා හොඳ තැනකට යන්න පුළුවන් කියන එක ප්‍රසිද්ධ නොවීමට ප්‍රචලිත නොවීමට හේතුව මේ බුද්ධ ආගම සුචරිතවාදීන්ගේ පරාදීශයක් වඩපත් වීම නිසා. සුචරිතවාදීන් ආගමේ අධිකාරිය ලබාගෙන තොට බෑ නිවන් දකින්න තොට පුළුවන් කියලා එයා ටිකට් දෙන්න පටන් ගන්නවා. ඒක ලියවලා එක එකන ප්‍රමාණ වශයෙන් දෙන්න පටන් ගන්නවා. මේ මිනිස්සුත් ඉන්නේ මහා තද බල අත්කලමතාන් යෝගයක ලෝකෙටත් දෙන්න හදන්නේ ඒකයි. ඒකෙන් අදහස් කරන්නේ මේ බුදුජානනාංශයේ දේශනා කරපු මේ ගැඹුරට යනකොට සුචරිතය අමතක කරන්න කියලා. නමුත් සුචරිතය පාවිච්චි කරන්න ඕනේ ඒක මනුෂයාගේ හිතසුව පිණිස, තමන්ගේ හිතසුව පිණිස. මම පටන් අරනකොට අවුරුදු 26 දී ඒ කාන්තේම සිල්පද පහ කඩලා තිබුණා. ඒකට නම් මම සහතික වෙනවා. අනික් බරපතල සිල්පද දන්නේ දැනගෙන හිටන ඉුවත් කඩනවා. දන්නේ දින්ද වෙන්නේ නැති හොයන ගහුවා හම්බුන්නේ නැහැ. හම්බෙච්චිරුවා කැඩුවා. කැඩි වෙන මොකකටවත් කරන්නේ නිකන් විනෝදෙට. මොකද වෙන්නේ කියලා බලන්න. හැබැයි ඒ උනාට ගෙදරදී බලනකොට ආ බොහොම හොඳ උපාසක මාත්‍යමක්. දවල්ට. දවල් මිගෙල් රෑ දනියෙ. ඉතින් මට තේරෙනවා මේක තන්නේ කර ලෝකේ තියෙන්නේ මේ මම නටවන ලෝකයක්. මම කොච්චර දෝ යාළුවෙක් තුලා නරක වැඩ කරනවා. එතකොට ගෙදර ගිහලා බලනකොට ඉතින් ඔක්කොම බොහොම හොඳයි. දවල් මිගෙල් රෑ දනියෙල් තමයි. ඉතින් එහෙම ඉන්න වෙලාවදී අර සුදු හාමුදුර කෙනෙක් හම්බෙලා මම කිව්ලා ඇලි ඇලි කතා කරන්න පටන් ගත්තා ඒ ස්වාමීන්ට මාව හරි කරදරයක්. මම ගියේ උදාහරණයක් මොකද සුදුවම ඉඳා ගියේ වෙන්නම් මොකටවත් නෙවෙයි. ඉංග්‍රීසියෙන් කතා කරන්න අර හමුදු කිව්වා මේක මල කරදරයක් ඵලයක් යන්නේ කියලා. මම ඊට පස්සේ හිතාගත්තා අරින්නේ කතා කරනවා මම. දවස් 3ක් ගියා. කරලා කරලා කළ ඊට පස්සේ කිව්වා උඹ වගේ මිනිසුන්ට කතා කරලා ඇති වැඩක් නෑ උඹලා කවදාකවත් මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතේ භාවනාවට යොදවන්නේ නෑ කියලා. මම කව අත් දෙකම උසලා කියනවා නෑ. මොකද හේතුව මම පව් කරන මිනිහ. මලඟ සිල් නැහැ. මට දානයක් දෙන්න තියා හොරකම් කරන්නයි හිතෙන්නේ. දෙන්න හිතෙන්නේම නැහැ. ඊට පස්සේ කෝ ඔය එකක්වත් වෙන්නේ භාවනා කරන්න. මං කෝ එන ඔබ වහන්සේ බුද්ධ ආගම වෙන්න බෑ. අපිට කියලා තියෙන්නේ මේ සිල් රැකලා මේ දන් දීලා අටුව පුරව ගත්තට පස්සේනේ මේ භාවනා කරන්න කියලා. අර සංසය මට අභියෝග කරලා කිව්වා කිසිසේත්ම අවශ්‍යතාවයක් නැව ඔය පවු ටික ඔහොම තිබිච්චව ගැන කතා කරන්නත් එපා කල්පනා කරන්නත් එපා. ඔබට මේ දේ කරන්න පුළුවන් බලපං. ඉතින් මං ඊට පස්සේ ඒක ටිකක් හරි අභියෝගශීලී නිසා මම මොකද්ද කරන්නේ? එළඹ සිටි 100. තමන් කරන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න එක. ඉතින් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේ අපිට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ නේ මොකද්ද මේ. සතිය කියන්නේ අප්‍රමාද බුදුරජාණන්ගේ ප්‍රධාන කියන්නේ මේ එතන ඒ වුණාට අපි දන්නේ නැහැ. ඊට පස්සේ ඕක නිසා තමයි මම උඹට කිව්වේ උඹට කියලා දීලා තිය වැඩක් නැහැ. උඹලා මේ බුද්ධ ආගම ධර්මදීපී අපි තමයි බුද්ධ ආගම අයිතිකාරෝ කියලා කිව්වට බුදුරජාණන් කියපු අයන්නවත් දන්නේ නැහැ. මම ඉස්සෙල්ලා ඇත්තටම අභියෝග කරලා පස්සේ ගොඩාක් ළඟින් ඇසුරු කරලා බැලුවා මොකද්ද කියන්නේ. ඊට පස්සේ ගියා උඹ පාඩි වෙන්න යන්නත් එපා. සක්මන් භාවනා කරන්නත් එපා. දවසේ මොකක් හරි වැඩක් තෝරගනින්. මේ වැඩේ කරනකොට මුළු හදින්ම දෝචින්ම කරපන්. පුද්ගලික මගේ අත්දැකීමට ඒ සඳහන් දුන්නේ උදේට දත් මදිනකොට කවුරුත් බලංග නැහැ නේ උඹ තනියමනේ. මදිනකොට හොඳට සීයෙන් දත් මදිනකොට දැනෙන අත්දැකීම ලබන්නේ කියලා. ඉතින් ඊට පස්සේ දවස් දවස් 3-4ක් මම කරලා ගිහලා මම එහාම්දුරන් කිව්වා මෙන්න මෙහෙමයි. දත්ම දිනකොට මට මේ දත් බේත් වල තියෙන පෙපමින් සුවඳ වදිනවා. දත් වල වදිනවා තේරෙනවා. විදුරු මහේ දකින්නවා තේරෙනවා. ඊට පස්සේ වතුර කතර ගන්නකොට සීතලක් වැටෙනවා. එනකොට කොච්චර තමයි ඕක තමයි කිව්වා. ඉතින් ඔබ ජීවිතේ කරගත්ත ලොකුම පිංකම. ඉතින් අපි පිළිගනිමු. කවදා හරි අපි පිළිගනින්ද මේක තමයි කරපු ලොකුම පිංකම කියලා. එතකොට අපිට තියෙන අනී අපි දඹදිව නෙවෙයිනේ ඒ වෙලාව හිටියේ. බුදුහාමර ඉස්සර නෙවෙයිනේ. ජේතවනාරාමේ නෙවෙයිනේ. අපි හඳුන් කූරුපත්තු කරලා නැහනේ. පහම්පත්තු කරලා නැහනේ. සිල් අරගෙන නැහනේ. නමුත් අර ස්වාමීන් වහන්සේ පිපිච්ච මූණෙන් කිව්වා මේක තමයි ඔබට පුළුවන් බවටත් තියෙන පැහැදිලිම කරත හැකි. ඊට පස්සේ මම කිව්වා අදිෂ්ඨානයක් ගන්න කියලා හැමදාම දත්ම දිනවා සත්ත නම් හැමදාම දත්ම දිනනකොට කිසි කෙනෙක් එක්ක කතා බතා කරන්න එපා. ඒක කරපන්. ඉතින් ඊට පස්සේ ඔය ලිද්දට යනවා වතුර බාල්දියක් කරන් තියා ගන්නවා. දත්මදලා වතුර දෝතක් අරගෙන මූණට ලං කරනකොට හැමදාම මට සතුටුමත් වෙන්න පටන් ගත්තා. මේ වතුර මෙහෙම මූණ හොදන්නේ බාල්දිය වතුර මූණට ගන්නකොටම ඒකේ මූණේ ගෑවෙන වෙලාවෙ ඉඳලා දත් මදින වෙලාව ඉතින් හැමදාම උදේ පටන් අරගන්නේ දවස පුරාම නරක වැඩ කරනවා වෙන්න පුළුවන්. හැමදම ගිහලා මම වාර්තා කරා ස්වාමීන් වහන්සේ මේක කරතැයි මම මේ දේ කරනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තව එකක් දෙනවා. තවත් අභ්‍යාසයක්. ඒ මොකද්ද? මම ලංකාවේ ඉඳලා තියෙනවා කියව ගොඩක් කල් මහානකම් කරලා මට හාමුදුරුවෝ දකින්නකොට තද වෙනවා කියනවා. ඒ නිසා මම කහපාට දකින්නකොට සතිමත් වෙන්න හිතාන ඉන්නේ කිව්වා. උඹටත් පුළුවන් නම් කහපාට දකින්නකොට සතිමත් වෙන්න කිව්වා. හැබැයි මට කහදාරියක් අඳගත්ත ගෑණියක් හම්බුණා සතුටුමත් වෙනවා කිව්වා දැන්. ඒ මොකද කහපාට දකින්න තරහ එන එක නෙවෙන්නේ. ඒක ඒක හරවලා කහපාට දකින්නකොටම සතුටුමත් වෙන්න පටන් ගත්තා. පස්සේ දැම්ම টොප් එකට වැඩ කරා මට. මොකද ඒ තරම්ම මම ද්වේෂ කරා සංඝයාට. ඒ තරම්ම විහිළුවට ලක් කරා සංඝයා. ඒ මොකද හේතුව මේක ජාතික මට්ටමේ විහිළුනේ හපන්නේ. ඉතින් තිබුණේම පහත් හැංගීමක්. කොහමරි අර සත්‍ය පිටවන්න ඒක අරමුණක් වුණා. ඊට පස්සේ 2 3 4 කාටවත් කියලා නැහැ. සුදු ඇඳගෙනත් නැහැ, සිල් අරගෙනත් නැහැ සතුටක්. කරගෙන කරගෙන යනකොට මම නිතරම කිව්ලේ ස්වාමීන් වහන්සේට කියනවා මේ වෙච්ච දේ මොකද මම බලාපොරොත්තුනේ නැහැ මගේ චරිතය තුලින් ඒ වගේ දෙයක් එයි කියලා. ඒ ශාන්ති තමයි ඊට පස්සේ හරියට වෙලා ගත්තා. මට පොත් දෙක තුනක් වඩා දීලා කිව්වා ඒ ශාන්තිගේ භාෂාව ඉංග්‍රීසි මට තේරුන්නේ නැහැ ඒ කාලේ. කරගෙන කරගෙන කරගෙන යනකොට තව යාළුවෙක් ඇවිල්ලා මම ඒ පැත්තෙන් කතා කරලා මම මනුස්සයෙක් කිව්වා කාටවත් කියන්න එපා. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. දවසේ එක මොනක්ක් හරි වැඩක් කරගෙන මේ වැඩේ කරනලා 100ක් ඒ වැඩේ කරන්ඩ සතිය පිහිටීම සඳහා පමණයි. ඊට පස්සේ මේ වගේ ටික් ගන්න වැඩි කරන්න කිව්වා දවස පුරා. නිකන් හරියට තින්ත පොන කඩදාසියකට පෑණි ගෑවිලා ගෑවිලා තින්ත ගෑවිලා ගෑවිලා මුළු කඩදාසියම නිල් පාට වෙනවා වගේ ඩොට්ස් ගන්න වැඩි කරන්න කිව්වා දවස පුරා. කරගෙන කරගෙන කරගෙන යනකොට ඒක නිකන් නිකන් විනෝදාංශයක් වගේ. මොකද මේ ස්වයංශික මේක තමයි ජීවිතේ කරන්න පුළුවන් ලොකුම පින්කම කියලා. කරලා කරලා කරලා ගොඩාක් කල් ගියා මට ඉස්ලාම් වාඩි වෙන්න. වාඩි වුණාට මෙල්ලෝ හසරක නැහැ. හිත මොකේද තියෙන්නේ කියන දන්නේ. අවුරුදු 8ක් 9ක් 10ක් කරලා තමයි ටික ටික ටික ටික ටික ටික අරක බෝ වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේට ඊට කලින්ම ගිහිල්ලා කිව්වා මට පැවිදි වෙන්න ඕනයි කියලා. ඊට පස්සේ ගත්තෝ අද පැවිදුනොත් හෙට සිවුරු වරිනවා කියේ. උඹට තියෙන ගාය හැටියට කද්දාක මහානකම හරියන්නේ නැහැ. ඒ නිසා කවදා හරි පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන දවස වෙනකම්ම ගියව භාවනා කරන්න. පැවිදි වුණත් එකයි නැතත් එකයි කියනකම් කරා. ඊට පස්සේ මම ඒක ලොකු අභියෝගයකට ගත්තා. තවත් කීපයක්ම උපදෙස් දුන්නා මට මෙන්න මේ ටික විතරක් තියාගනින් කියන්න යන්න එපා, අඟවන්න යන්න එපා, එමීට කරන ඵලයන් කියලා. හැබැයි මේ මට පේන්න පටන් අරගත්ත මගේ ජම්මාන්තරගත නායකාරයෙක් වගේ අවශ්‍ය පොතපත සපයලා දීලා කෙනෙකුට හඳුන්ලා දීලා අවශ්‍ය කාරණු පෙන්ලා දීලා මම මෙහෙව්වා පුද්ගලික මට්ටමේ. ඊට පස්සේ ඒ වගේ පුංචි කණ්ඩායමකට මාව හඳුන්ලා දුන්නා මම තමයි හිටපෙතුන තරුණම කොටස තරුණ මිනිසයා අනිත ඔක්කොම තලතුණ නැත්නම් හැබැයි ඒ කිසි කෙනෙක් මගෙන් චරිත සාහිත්‍ය ඇහුවෙත් නැහැ සීල් සමාදන් කෙරෙව්වෙත් නැහැ මේ කරගෙන කරගෙන යනකොට මේ සංකල්ප වල ඇති වෙන වෙනස අර ඉස්සලා තියෙන ආස්වාද ඉස්සර කරගත්ත සංකල්ප වෙනුවට <clears throat> පුලුවන්තර වර්තමාන හිත පවත්තන සංකල්ප ඇති වෙච්ච වෙනස Tamanට වැටෙන්න ගොඩාක් කල ඒක අවශ්‍ය නැහැ මම මෙතනින් මේ පළවෙනි මේ බංග ඥානයේද උද්‍යප්පේ ඥානයේද ආනම් මනන්සේ කත්ත පහක ඇති වැඩන්නේ Tamanට තේරෙන්න ඕනේ මේ කරන වැඩේ ටිකෙන් ටිකෙන් අල්ලගෙන යන්න ඊට පස්සේ ඒ සංසයට මම ඔය එක එක පුරුදු අයින් කරනකොට නරක පුරුදු අයින් වෙනකොට මං ගිහිල්ලා කියන සංස දැන් මෙන්න මේව මට ඒක කරන්න හිතෙන්නේ නැහැ කියලා. ඒක මෝල් වහන්සේ කරපන් නැවත නැවත කරපන් කියන. මම ඒ මොකද කියලා. එයාඹ ඔය හක්කුලප් වෙලා කරදර කෙරුවට නතර කරාට ඔක ආපහු එනවා. හොඳට 100න් වැරදි කරපන්. එතකොට තේරෙයි කියලා වැරද්දක තියෙන දරුණුකම්. මේක හිතා ගන්න බෑ. අපි මේ වැරද්දක් කරන්නේ බීලා. වැරද්දක් කරනකොට තමයි මිනිස්සු බොනවා. ඔය නැත්නම් කරන්න බැරි නිසා. පුළුවන් නම් අවදියෙන් කරන්න කෙරුවොත් තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ මේ සතු මරන්න එපයි කියලා කිව්වේ බය කරන්නවක්වත් গুপ্ত දෙයක් නෙවෙයි කරන්න බෑ සතියෙන් කෙරුවොත් කරන්න බෑ. හොරකමක් කරන්න බෑ. කාමීත්‍යචාරයක් කරන්න බෑ. ඒ සඳහා මත් වෙන්න ඕනේ, පමාවට වැටෙන්න ඕනේ, මදේට වැටෙන්න ඕනේ ඉව කරන්න. මදේ පමාදෙන් තොර වූ මේ දේවල් කරන්න පටන් අරගත්තට පස්සේ බුදුහාමර කියන්නේ ආඥාදායකෙක් නෙමෙයි මෙන්න බලපං කරලා බලපං කියලා කියන එකයි තියෙන්නේ. ඉතින් අපිට ඕනේ නම් අපේ දෙවෙනි પરම්පරාවට මේක කියලා දෙන්න. අපිට ඕනේ නම් අපිත් එක්ක එකට ඉන්න අනික් අයට කියලා දෙන්න. අපි ඒ අත්තන්නේ මේකට උනන්දු වෙන්න ධෛර්ය කරනවා මිස බය කරලවත්. මේ අනපනක් දාලවත් කරන්න බෑ. අන්නේ විදිහට යම් දවසක මේ වැරදි සංකල්පන වැරදි සංකල්පව දැනගෙන ඒ වෙනුවට සරුවචනන්සේ පෙන්ලද මේ යහ සංකල්පනා වලට හිත යන්න පටන් අරගත්තට පස්සේ මේ සති චෛතසිකේ එක ලස්සනට නිකන් පහන් වැටක් වාගේ. එහෙම නැත්නම් මේ බඩුවෙක් ලියක් කරන් ඉස්සලා ගහගත්ත නූල වගේ හරියට ඇඳලා පෙන්ලලා ගෙන දෙන්න පටන් ගන්නවා. මම දැක්කේ වටිනාම සිද්ධිය වශයෙන් ඒම කරගෙන යනකොට ඒහා සමාන යාළුවෝ මිත්‍රයෝ ඈත දුර බැහැරින්න කට්ටිය හම්බ වෙන්න පටන් ගන්නවා. හොයාගෙන ගිහිල්ලා නෙමෙයි ඒක ආකර්ෂණයක් වෙන්න පටන් අර ගන්නවා සමාන දරු චීන කුරුල්ල සමාන එකතු වෙනා වගේ එකතු වෙනකොට හැම කෙනෙක් ළඟ මම දැකපු ගුණයක් තමයි ඒක මම මේ දැන් දකින්න අඩුයි ඒ හැම කෙනාම ගුණේ වසාගෙන ජීවත් වෙච්ච ගතිය. හුඟක් ශක්තිය තියෙනවා හුඟක් හැකියාවල් තියෙනවා හුඟක් දක්ෂකම් තියෙනවා හැමදාම නිකන් ඔහේ නෝන්ජලෙක් විදියට කිසිම දෙයකට ශිල්ප දක්වන්න යන්නෙත් නැහැ කියා පාණ්ඩන්නෙත් නැහැ රඟ පාණ්ඩ යන්නෙත් නැහැ දන්නේ නැති විදිහට කරන කාලය ඊතෝ කරගන්න. ඉතුරු කරන්නේ කණ්ඩායම එකතු වෙලා පුළුවන් තරම් මාසිකට සැරයක් හෝ සුමානකට දවසක් හෝ ඉඳගෙන බණ භාවනාවක් කරලා සූත්‍රය සාකච්ඡා කරලා බුද්ධ ධර්ම බවක් කියන්න යන්නෙත් නැහැ. වැඩේ කරගෙන ගියාට පස්සේ අන්තිමට මේ ඒ කරට අරගෙන කරන කට්ටිටත් වඩා තාමත්ම ගැඹුරින් ඒ ධර්ම කාරණා වටේන පණන් ගත්තා මම මං පැවිදෙන්න ආශ්‍ර කිට්ටු කරලා ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු ගොඩ දෙනෙක් ඇසුරු කරා. අසු කළ බැරිවෙ මේ ඔත්තු බලන්න මෙතන ගිහිල්ලා මහානකම් කරන්න පුළුවන් කියලා. බලනකොට මේ ඥානාරාම ස්වාමීන් වහන්සේ මීටර් කියලා අපි හිටපු ලොකු ස්වාමීන් වහන්සේ ඒ හම්බ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන්ම හම්බයක්. මම කවදාකවත් plan කරලා කරවන්න හරියන්නේ නැහැ මට. මම මේට එනකොටත් මේ ටැංකිය එතකොට තිබුණේ නැහැ. ඔතනින් උඩට ගිය වෙලාවේ මේ අරන්නේ මේ ගහක් ගහක් ආහන පිළිබඳ විශාල ගෞරව සම්ප්‍රයුක්ත බයක් මගේ හිතට ආවා. මට හිතෙන මේ හැම ගහක්ම රහත් වෙලා ඉන්නවා කියලා. මේකේ ඉන්නත් ඔක්කොමලා මේක මේ බ්‍රහ්ම ලෝකේ කැලලක් ලොකු සංසය දැක්කට පස්සෙත් ගිහිලා කතා කරන්න බයයි. කතා කරන්න බයයි කියලා කියන්නේ ඒ තරම මගේ පැත්තේ අකුසල නැහැදිච්ච කම ලොකු සංසය කියලා කියන්නේ ඉස්හාමත්ව ගුණගරුක කෙනෙක්. ඉතින් ඊට පස්සේ මං කියව සංසය මම මේ ඔබ වහන්සේට වඳින්න බුලත් කොලයක්වත් ගෙනාවෙත් නැහැ. මං ඔබ වහන්සේගෙන් අඩු ගන්න උපදේශයක්වත් ඉල්ලන තරමට යමක් ඉල්ලන්නත් මේ යාවේ කිව්වා. මොකද මහත්තයෝ එහෙම කතා කරන්නේ කියලා. මම කිව්වා මේ යන්න අහවල් පොත ලියපු මනුස්සයාගේ අත් දෙක ඒ අත් දෙකට කකුල් දෙකට බැඳලා යන්න මං ආවේ කියලා. ඇයි මහත්තයෝ එහෙම කියන්නේ? මම කිව්වා සාංශ මම පොත් කියවලා තියෙනවා. ඔබ ආංශිකේ පොත කියවන්න මට කසාය තුන්ඩුවක් වාගේ ඉදිරියට මේ පෙත සකස්සලා තියෙනවා. මට මං හිතුවේ නෑ මේම දේවල් ලෝකේ තියෙනවායි කියලා මං ආවේ එකට බැඳලා යන්නේ කියලා. හොඳයි එහෙනම් මාත්‍ය ජීවිතේ ඉතිරි කාලේ විවේකයෙන් ගත කරන්න විවේක ස්ථානයක් හොයාගන්න. මට තේරුණා දැන් ඉතින් මේ කතා කරන්නේ මේ හිතෙන් හිතට තමයි කතා කරන්නේ. එතෙන් එනකොට මගේ රැවුල මෙච්චර දික් වෙලා තිබුණා. කොණ්ඩෙ මෙතෙන්ද වැවිලා තිබ්බා. ඒ නිසා මං හිතුවා මං එනකොට එලවගන්න කියලා. මං ආවේ නිකාම නිකන් සුදු බාච්චුවක් ඇඳගෙන. නමුත් දැක්කට පස්සේ මට තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ බලන්නේ ඔය රැවුල දියාවකට මොනවත් නෙවෙයි. වෙන මට ලොකු නිකන් මේ නිසා රොයල් ඒෂියාටික් කම්පැනි එක සමාජිකත්වය හම්බුණා වගේ. මේ වගේ ස්වාමීන් වහන්සේනමක් හම්බුණා. ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අර තමන් හරියට ඒ සති කියන ධර්මයට යෙදිලා කටයුතු කරුවොත් අත්‍යන්ත වූ අත්‍යවශ්‍ය වූ වැද්දගත්ම කල්යාණ මිත්‍යා වැද්දගත්ම සූත්‍ර කොටස් වැද්දගත්ම උපදේශ අනිවාර්යයෙන්ම Tamanට එන්න පටන් ගන්නවා. ඒ නිසා සම්මා දිට්ඨියකින් යුක්තව මේ සම්මා වායාම සම්මා සති කියන මේ චෛසික දෙක වඩනවා නම් මේ සංකල්පයන්ගේ වෙනස අපි කොච්චර සම්ප්‍රදාන කුල ඇටුවම් බහගත්ත වැඩිය අදහස් තිබුණත් අනිවාර්යයෙන්ම කෝවේ දාලා රත් කරා වගේ අම්බරවල ගේනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන නවආරාදී බුදුගුණ වල මට වැඩියෙන්ම දැනෙන්නේ පුරුෂ ධම්මසාර්ථි ගුණය. අවුරුදු 2600කට පස්සේ වුණත් අපිව දමනය කරනවා. අවුරුදු 1000 හැතැම්ම 1000 ගානක ඇතක බුදුහාමුදුරු ඉපදුනත් අදත් ඒ ධර්මයේ තියෙනවා කෙනෙක් හරි පැත්තට ගන්න පුළුවන්කම. ඉතින් ඒක කවුරුවත් කරලා දෙයි කියලා හිතන්න නරකයි. ඒ වගේම අපි පව් කෙරුවා කියලා Tamanට සාප කරගන්නත් නරකයි. එහෙම මිත්‍රය ඇසුරු කරන්නත් එපා. මේ මිත්‍ර ඇසුරු කරන්නත් කරන්නත් අපිට වෙන්නේ අර ඒ ඒ නරක කම්පන වේගෙ එන්න පටන් ගන්නවා. සතුටින් වර්තමාන මොහොතේ එළඹ සිටීමෙන් ගත කරන මිත්‍රෙක් ගාවට ගියොත් හම්බ වුණොත් ਸਰවචන්සේ සඳහන් කළා තියෙනවා මේ මුළු දුෂ්කර කෘත්‍යම 100ක් සම්පූර්ණ වෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණා නම් ඒ දුෂ්කර කෘත්‍ය 100ක් සම්පූර්ණ වෙනවා කියන්නේ. ඒ තරමටම මේ ඇසුරෙන් තමයි අපි හොඳ වෙනවනම් හොඳ වෙන්නේ නරක වෙනවනම් නරක වෙන්නේ. මේ මවාපානකෙන් නෙවෙයි. මේ රංගපෑමෙන් නෙවෙයි. කියාපෑමෙන් නෙවෙයි ඇතුලේ මොකද්ද තියෙන කියලා. නමුත් ඒක වෙලා තියෙන්නේ ඒ විදිහට ඇතුලෙන් බලන්න පටන් අරගත්තට පස්සේ ඒ තමන් ඇතුලේ දැනගන්න ඒ ධර්ම ගුණ, සංඝ ගුණ, බුදු ගුණ වගේ දේවල් මොන තාලෙන්ම කාටවත් දෙන්න බෑ. ඒ කෙනත් උත්සාහ කිරීමෙන්, ඒ කෙනත් මේ පද අහලා මේ අනුව කටයුතු කළොත් කරන කරන ප්‍රමාණයට හරියන. ඉතින් ඒක නිසා අපි කොච්චර පාප අදහස්, ද්වේෂ අදහස් තිබ්බත් ඒක අසුරුචනක් ගන්න ප්‍රමාණයට දවසකට මෛත්‍රී කරන්න පුළුවන් නම් බුදුරජාණන්සේ කියලා තුනම කන බතට ණය නැහැ කියලා. ඒ වගේම අපිට පෙනෙන හතුරු ඉන්න පුළුවන්. නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග තියෙන්න පුළුවන් හතුරු. නමුත් ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් නිතර මෛත්‍රී හිතකින් යුක්තව කල්පනා කරනවා නම් කරුණාවෙන් කටයුතු කරනවනම් නිකම්ම සංකල්පෙන් කටයුතු කරනවනම් ඒ මිනිස්යාට ඒ හතුරට Tamanට හානි කරන්න එන හතුරට හොඳට කැපෙන කඩුවක් දෙකට නමන්න හදන මිනිසෙකුට වෙනදී වෙනවා කියන්නේ. එතන හොඳට පන්නරේ තිබ්බ හෙල් එක තුඩ අතින් ගහලා නමන්න හදන මිනිසෙකුට මොකද වෙන්නේ? ඒ වගේ තමයි ධර්මයේ කටයුතු කරන කෙනාට හානි කරන්න එන එකනට හෙල්ලෙක අතින් ගහලා හෙල්ලේ නමන්න හදන කෙනා වගේ කැපෙන කඩුවක් දෙකට නමන්න හදන කෙනෙක් වගේ එයාගේ දඬුවම යාටම ලැබෙන නැත්නම් හානිය කරගන්න බැරි වෙනවා. ඉතින් ওই සියලු ආරක්ෂාවල් වලට වැඩිය බුද්ධිලික ආරක්ෂාවල් දී ආගල් වටකොටු තාප්ප කටු කම්බි කොයි එකටත් වැඩිය ඒ තමන් මේ පවත්තන සම්මා සංකල්පේ හරහා සම්මා වායාමේ හරහා සම්මා සතිය හරහා මේ ඇති කරගන්න ශක්තිය විතර ආරක්ෂාවක් වෙන මොකක්වත් නැහැ. ඒ අරසාව දන්නේ නැතුව බයෙන් තර්ජිත වෙච්ච මිනිස්සු හැමදේම සරණ යනවා. ඒ මෙති වෙන කරන දෙයක් ඇත්තේ නැහැ. නමුත් මේ මේ ਸਰවචනසේ පෙන්නපු ක්‍රමයට කටයුතු කරනවන එnde ende ende ende ධම්මෝ විනානත්ති පිතාච මාතා ආ ධර්මයෙන්තර මට මවෙක් පියෙක් නැත බුද්ධෝ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියලා මට වෙන සරණක් නැහැ බුද්ධ සරණී මට වෙන සරණක් නැහැ ධර්ම සරණී. මට වෙන සරණක් නැහැ සංඝ සරණී. නැත්තම් බැංකුවේ සරණයි, රක්කන රාජ්‍යයේ සරණයි, දේශපාලනච්චගේ සරණයි තමයි තියෙන්නේ. ඉතින් උන්දලා අපි කොහේ යොමු කරයිද? මේ මිනිස්සු පටන් ගන්න තියෙන මිත්‍යා සංකල්පේ මිත්‍යා දෘෂ්ටි. අන්ධ પરම්පරාවක් වෙනවා. ඉතින් කිසි වෙන තැනක අපි පුරුද්දට කෙරුවට කිසිම සරණක් නැත්තේ සරණ තියෙන්නේ මේකේ ඒ සඳහා ඇක්ටිව් වෙන්න පින් තියෙනවා. මේ පාවොක්සයිඩ් ආපෙලාදී මට මං කීප වලකම ගියා ඒ ස්වාමීන් වහන්සේට භාෂා පරිවර්තකෙක් විදියට. ඒ සංසේ නිතරම කියපු දෙයක් තමයි ලංකාවේ ඉන්න මිනිස්සු ගොඩාක් පාරමිතා පිරිච්ච මිනිස්සු කියලා. මේ මේ මේ මේකේ උපදින්නවත් අහකන දිවනාසේ අංග පුලාවසයිත උපදින්නවත් එසේ මෙසේ පිනක් නෙවෙයි අඹුවේ. නමුත් හම්බුනාට පස්සේ මේ කාම සංකල්ප නිසා අපි නොපනත්කම් තරම් නොවන වැඩ කොච්චර කරනවද? අන්තිමට ලැබෙන දෙයක්වත් නැහැ. හැම එකම මැරෙන්නේ අතෘප්ති කරව. එහෙම නැත්නම් ඌනව. මේ වෙනුවට අඩු ගන්න දවසකට සුළු වේලාවක් දාලා ඒ කාම සංකල්ප වෙනුවට නිකම්ම සංකප්ප, විහිංසා සංකප්ප වෙනුවට අවිහිංසා සංකප්ප, ද්වේෂය වෙනුවට අද්වේෂය මේ පැත්ත ටිකක් කල්පනා කරලා බැලුවොත් ඒ පැත්තට වැඩ කරන විශාල පිරිසක් ලෝකේ ඉන්න බව තේරෙයි. එතුවක් හම්බ වෙන්නේ. තමන් ඉන්නේ කාම සංකල්ප නම් ඇදෙන්නෙම කාම භෝගින්ගේ පැත්තට. විහිංසා සංකල්පේ නම් ද්වේෂං මෛත්‍රී නැති අත්තන්ගේ පැත්තට. පපුවක් නැති. ද්වේෂ සංකල්පේ නම් ද්වේෂිතමයි ඇදෙන්නේ. ඒ නිසා අපි කවදා හෝ මේක වෙනස් කරගෙන ඒ සංකල්ප මේ වෙනස ඇති කරගත්තොත් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය ඊගාට තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත දෙක සම්මා ආජීව කියන තුන ඉබේම සිද්ධ වෙනවා. හොඳ ලස්සන වචන පිට වෙන්න පටන් ගන්නවා. මිනිස්සුගේ හැම ක්‍රියාකාරකමක්ම යහ ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. ඒගේ ජීවන රටාව පවා යහ ජීවන රටාව බවට පත් වෙනවා. ඉතින් මේ සම්මා සංකප්පය හදන්න නැතුව කවදාකවත් කොච්චර ලස්සන වචන කතා කරත් ඒක Tamanට අනුන්ට හිතසුව පිණිස හිටින්නේ නැහැ. මොනතරම් කර්මාන්ත කරත් ඒක Tamanටද හිතසුව පිණිස හිටින්නේ නැහැ. මොකද සංකප්පය වැරදි, දෘෂ්ටිය වැරදි. ඒක මොන ජීවන රටාව ගත කරත් අර මේ සංකසූත්‍රයේ සර්වත්‍යයන් සඳහන් කරලා තියෙනවා කර්මය කරන එකන යම් ආකාරයකට ඒක විඳිනව විඳිනවද විඳින ලබනද ඒ ආනුවටයි විවික විපාකේ ලැබෙයි. වටුමනසක් ඇති කෙනා පුංචි කර්මයක් කරලා විශාල වශයෙන් පශ්චාත්තාප වෙනකොට විශාල නරකානි සංසයක් ලැබෙනවා. මේක වෙච්ච දේ මම ඒක තියෙදි මම හොඳ පැත්තට යන්න ඕනේ කියලා අර යහ කල්පනා වින්නේ කරන කර්ම ශක්තිය මෙලෝදීම ගෙවඳ කරලා පරලෝට යන්න නැති තැන මට හදා ගන්න පුළුවන්. ඒ නිසා තමන් ජීවිතයේ දිහාට දක්වන මේ ආකල්ප නැත්නම් මේ සංකල්ප වෙනස් කළ හැක්කක් බව. මේ චා මේ විදියට මැරෙන්න ඕනේ නැති බව යම් කිසි කෙනෙකුට තේරුණා නම් ඒ මනුස්සයාට අර බුදුහාමරගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණනේ පුරුෂයන් দমনය කිරීමේ ගුණේ එන්න පටන් ගත්ත දවසේ ඉඳලා ධර්මයත් තමන්ගේ සාමාන්‍ය බුද්ධියත් බුදුරජාණන් වහන්සේගේ දැනුමත් සියල්ලම ක්‍රමසහ විදි බවට පත් වෙමින් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් මේ දේශනා කරන ලදී සම්පක් සුන්දරක් සාන්ත ගතියක් තියෙනවනම් ඒ කරා යොමු කරන උපනායන ශක්තියක් ධර්මයේ තියෙනවා. ඕපනායක කියලා කියන්නේ ඒකයි. ඒකෙන් කුසලයෙන් අධි කුසලයට تعلق හොඳින් වඩා හොඳට නිතරම تعلق කරනවා. උපමාවකට කියනවා නම් ਸਰවත්‍ංශය කියන්නේ මහමෝදී මිනිකුණක් උපන්නොත් මාළුවෙක් මැරලා හරි මිනිසෙක් මැරලා හරි ඒක යූරට එනකම්ම تعلق කරන එක මහමෝදී හැටි. ඒ වගේම සම්මාදිට්ඨි සම්මා සංකප්ප යම් කිසි කෙනෙකුට පහළ වුණොත් ඒ හිතේ කෙලෙස් වලට ඉන්න බැරි වෙනවා. තල්ලු කළ තල්ලු කළ තල්ලු කළ යූරට යන කම්ම තල්ලු කරනවා. ඒක මේ මම කරන එකක් නෙවෙයි ධර්මයේ කර දෙන එකක්. අන්නේ සඳහා අපි ධර්ම ගෞරවයේ පිහිටාගෙන කටයුතු කරනවා නම් අපිට අම්මා අප්පා කාලේ හිතා ගන්න බැරි දේවල් පවා උතුම් විදියට සම්පාදනය වෙන්න පටන් අර ගන්නවා. ඒ සඳහා මේ මුල ටික පෙළගස්වා ගැනීම තාමත් වැදගත්. ඒක තව කාගවත් අතේ තියෙන එකක් නෙවෙයි. තමා විසින්ම තමන්ගේ අනුකම්පාව පිණිස කළ යුතු දෙයක්. ඒක ගැඹුරු බව හැබෑව දුෂ්කර බව හැබෑව, නමුත් කළ හැක්කක් බවයි අපි මතක තියාගන්න තියෙන්නේ. අන්නෙවෙනි ඒ කළ යුත්ත, කළ හැක්ක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය පිණිස අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලිය સમાપ્ત කරනවා සිළු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා